නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සරුවච්ච ධර්මරාජානන් වහන්සේට රසබරධාරී වූ චතුවිශාරද වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට අනන්ත පරිමාණ පාරමී ගුණ ශක්තියකින් හේබි පිරුණා වූ సంతානයක් දරු සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරමි මාගේ নমස්කාරය වේවා ඒ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ సంతානයේ පහළ වූ උන්වහන්සේගේ විසිතුරු ඥාණයෙන් අවබෝධ කොටගත්තා වූ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මම নমස්කාර කරන මාගේ নমස්කාරය වේවා. ඒ උත්තරීතර මහා සංඝ රත්නයට, අස්ථාරි පුජ්‍යර මහා සංඝ රත්නයට මම ශිරසින් වැඳ নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා. බුද්ධ රත්නයේ, ධම්ම රත්නයේ, සංඝ රත්නයේ අනන්ත අපරිමාණ ගුණ ආනුභාව බලයෙන්ුත් තුරුවන් ගුණ සිහිපත් කිරීමේ වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ුත් අපේ මේ අසාගෙන සිටින පින්වත් සෑම දිනාම මේ වෙනකොට එක් රැස් කොටගෙන තිබෙන්නා වූ අනන්ත අපරිමාණ කුසල ධර්මයන්ගේ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අදත් අපි මේ අභිධර්ම පාඩම හරහා පාඩම තුලින් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නා වූ ධර්මකාරණා සමූහය හැම දිනාටම ඊ타මත්ම හොඳට වැටහේවා අවබෝධ වේවා ඒ සඳහා කිසිම මාර බාධක ධර්මයක් ඉදිරිපත් නොවේවා හැම දිනාටම මේ ධර්මකාරණීය ධර්මකාරණාටික අසා ගැනීම ප්‍රතිපත්තියක් වේවා මාර්ගයක් වේවා ඒ වගේ මේ තුලින් ගමන් කොට සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමා මහ නිවෙන සැනසෙන්න ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ පින්වතුන්ට කියලා දෙන්න මේක කලින් කරපු පාඩමක් වගේම ධර්මකාණ්ඩයක් වගේම ඒට සම්බන්ධ විසර්ජනාවාර පීටි පෙළ අපි අද කතා කරන්නේ සහජාත ධර්ම එක්ක සහජාත ධර්ම පිළිබඳව කොහොමද මේ විසර්ජනාවාර හෙවත් මේ වීති ක්‍රම දක්වලා තිබෙන්නේ කියන එක පිළිබඳ. අපි සහජාත ප්‍රත්‍යය පිළිබඳව මීට කලින් අවස්ථාවක කතා කරා දැනට අවුරුද්දකට විතර කලින් සහජාත ප්‍රත්‍යය මේ සහජාත ප්‍රත්‍යය ගැන කරුණ ටිකක් ඉස්සර වෙලා අපේ හිතේ උඩට ගන්න ඕන වීති පිළිබඳව කතා කරන්න කලින් සහජාත කියලා කියන්නේ එකට හටගත් එකට උපන් ධර්මයන් පිළිබඳව කියවෙන ප්‍රත්‍ය කතාව සහජාත සහජාත ධර්ම වල කතා කිරීමේදී තිබෙනවා නාම ධර්ම සමූහයක් තිබෙනවා. චිත්ත චෛතසික ධර්ම ටික නාම ධර්ම රූප ධර්ම සමූහයක් තිබෙන ප්‍රධාන රූප හතර සමග අනිත් උපාදාය රූප 24 එතකොට මේ කියනා වූ නාම ධර්ම සමූහයයි රූප ධර්ම සමූහයයි උපදිනකොට හට ගන්නකොට එකට මතු වෙනකොට මේ ධර්මවල තිබෙනවා අමුතු ಗುಣ විශේෂයක් මේවා හුදකලාව එන්නේ නැතුව එකට පොකුරට එක ගුලියට එක රංචුවට තමයි මේවා පහළ වෙන්නේ. ඒ ඒ සිත්වල ඒ ඒ ධර්ම කාණ්ඩවලට අයිති සිත සහ චෛතසික ධර්ම එක පොකුරකට මිශ්‍ර වෙලා තමයි පහළ වෙන්නේ. ඒකට කියනවා සහජාත ස්වභාවය කියලා. එකට උපදින ආකාරය, එකට උපදින විදිය. එකට ධර්ම කොටාශයක් උපදිනකොට මේ ධර්ම ඒ ඒ අය ළඟ තමා ළඟ තමාත් එක්ක එකට උපදින අනිත් ධර්ම වලට අනිත් නාම ධර්ම වලට සමහරට රූප ධර්ම වලට උදව්වක් කරගෙන ගැම්මක් දීගෙන උපකාරයක් කරගෙන ආධාරයක් කරගෙනම තමයි උපදින්නේ. ඕම එකකුත් තියෙනවා. එකට උපදිනවා වගේම ඒ එකට හටගන්නා වූ අනිත් ධර්ම වලට නිකන් 아무තු ගැම්මක් හයියක් ඒ වගේම බලයක් ප්‍රදානය කිරීමේ ගතියකුත් ඌ අතර තියෙනවා. එහෙම තමයි මේ ධර්ම පහළ වෙන්නේ. එතකොට එකට උපදිනවා හට ගන්නවා වගේම එකට හට ගන්න අයටත් උදව්වක් කරනවා. මේ ධර්ම පිළිබඳව කියනකොට ප්‍රත්‍ය කියලා එකක් තියෙනවා ඒ ප්‍රත්‍යය තමයි අනිත් කෙනාට උපකාර වෙන ගතිය. උප උපකාර වෙන්න පුළුවන්කම තියෙන්නේ එහෙම උපකාර වීමේ හැකියාවක් ඒ එක එක ධර්මයකට තියෙන නිසා. ඒකට කියනවා එකට උපදින ධර්මවලට පිහිට වෙන්න පුළුවන් උපකාරක ශක්ති විශේෂය, උපකාරක ගුණ විශේෂය කියලා. ඒක ප්‍රත්‍ය කියලා කියනවා. ওই විදිහට අපි දැනගන්න ඕනේ එකට උපදින ධර්මත් ඒකට අනිත් ඒකට උදව්වක් උපකාරයක් වෙන්න හයියක් ගැමක් ඒකේ තියෙන බවක්. දැන් ඕක තේරුම් අරගෙන අපි පොඩි වෙලාවක් කල්පනා කළ බලමු අපි මේ දක්වා ඉගෙනගත්ත හිතාගත්ත මෙනෙහි කරපු ධර්ම කොටසක් පිළිබඳ. අපි ඉගෙන ගත්තා සිත් 89ක් පිළිබඳව. ඉගෙන ගත්තා චෛතසික ධර්ම 52ක් පිළිබඳව. ඉගෙන ගත්තා රූප ධර්ම 28ක් පිළිබඳව. නිර්වාණ ධාතුව පිළිබඳවත් යම් යම් කරුණු ටිකක් අපි මතු කරලා ගත්තා. මේ සිත් 89ේ තිබෙනවා කුසල සිත් කියලා කොටසක් වෙන් කරගත්තා අකුසල සිත් කියලා කොටසක් වෙන් කරගත්තා අහේතුක සිත් කියලා කොටසක් වෙන් කරගත්තා ක්‍රියා සිත් කියලා කොටසක් වෙන් කරගත්තා ওই විදිහට බෙදීම් කරගත්තා ඒ සිතක එක සිතක එක ධර්ම කාණ්ඩයක පහළ වෙන්නා වූ ධර්ම ටික එකට සහජාත වෙන ආකාරයයි සහජාතව උපදිනකොට ඔවුනොවුන්ට ප්‍රත්‍ය වෙන ආකාරයයි අපි දැනගෙන ඒවා කොහොමද මේකේ මේ වීති න්‍යායට දාලා විසර්ජනාවාරයට යොදාගන්නේ කියන එක අපි අද අපි අපේ පරණ දැනුමත් එක්කාසු කරලා අපි ඉගෙන ගන්න බලමු. තවත් කාරණයක් මේකේ තියෙනවා. දැනගන්න. ඒ තමයි අපි සජ්ජායනාවකුත් කරා සහජාත ප්‍රත්‍යය පිළිබඳව. මේ සහජාත ප්‍රත්‍යය පිළිබඳ සජ්ජායනාවක් කරනකොට ඒක ඇත්ත වශයෙන්ම තියෙන්නේ මේ වචන භාවිතයත් වෙනස් ආකාරයකට තමයි තිබුණේ. ඒක නිසා මෙන්න මේ කාරණේ දැනගමු මේ තියෙනවා පංච වෝකාර කියලා වචනයක්. අපේ පින්වතුන් දන්නවා. නමුත් සිහිපත් කරන්න ඕනෑ. පංචවෝකාර තව එකක් තිබෙනවා ඒකවෝකාර චතුවෝකාර පංචවෝකාර කියලා. ඒකවෝකාර කියලා කියන්නේ දැන් ඒකවෝකාර කියන එක හඳුනා ගන්නට කලින් අපි දැනගන්න ඕනේ රූප වේදනාව සංඥාව සංස්කාරය විඥානය කියලා ධර්ම පහක් තියෙනවානේ. ඔය ධර්ම පහෙන් මොකක් හරි හේතු කාරණයක් නිසා එක ධර්මයක් පමණක් තිබෙන තැනට කියනවා ඒකවෝකාර කියලා. ඒ ධර්ම පහෙන් කුමන හෝ හේතුවක් ආධාර කරගෙන මුල් කරගෙන ඒ ධර්ම වලින් හතරක් පවතින තැනට කියනවා චතුෝකාරී කියලා. ඒ වගේම ඒකට අදාළ හේතු ඉදිරිපත් වෙලා ඒ ධර්ම පහම එකට පවතින ක්‍රියාත්මක වන හට ගන්න තැනට කියනවා පංචවෝකාරය කියලා. එතකොට පංචවෝකාර භූමිය කියලා නම් කිරීමක් කරනවා. පංචවෝකාර භූමිය කියලා කියන්නේ රූපයක් තියෙන වේදනාවත් ක්‍රියාත්මක වෙන සංඥාවත් මතුවෙන සංස්කාරත් හැදෙන විඥානත් ක්‍රියාත්මක වෙන මේ පහ එකට සාමූහික වැඩ කරන තැනට කියනවා පංචවෝකාර භවය පංචවෝකාර භූමිය කියලා. අපි පංචවෝකාර භූමික සත්වයෝ. අපිට රූපයක් තිබෙනවා, වේදනාව තිබෙනවා, සංඥා ස්වභාවයේ තියෙන සංස්කාර ගතියේ තියෙන විඥාන ගතියේ තියෙනවා. ඒක නිසා මේකේ මේ කතාව ඉස්සරහට අරගෙන යනකොට ඔය පංචවෝකාර භූමියේ හැටියට මේක කියලා දෙනවා හේතුව විස්තර කරන්න හරි පහසුයි ඒක. ඊළඟට තියෙනවා අපි දැනගන්න ඕනේ රූපෙම පහළ වෙනකොට තිබෙනවා කර්මජ රූප තිබෙනවා චිත්තජ රූප තිබෙනවා ඍතුජ රූප තිබෙනවා ආහාරජ රූප තියෙනවා. එහෙමත් තියෙනවා. එහෙම රූප පහළ වීමකුත් තියෙනවා. ඉතින් මේ ටිකත් අපි දැනගෙන අපි යම් අර වීති සම්බන්ධයේ කතාව තේරුම් ගන්න. තවත් එකක් මතු මතු කරන්න ඕන මෙතනදී. ඒ තමයි පත්‍යය සහ පත්‍ය උප්පන්නේ කියන එක. හැම වෙලාවෙම මතක තියාගන්න. පත්‍ය කියලා කියන්නේ ශක්තිය දෙන එකට. ශක්තියක් දෙන්න පුළුවන්කම තියෙන්නේ ශක්තියක් දෙන්න පුළුවන් ගතිය හයිය තියෙන නිසා. ඒකට කියනවා ප්‍රත්‍ය. ඊළඟට ප්‍රත්‍යයක් දෙනකොට එහෙම නැත්නම් උපකාරයක් වෙනකොට ওই උපකාරයේ ලබන උපකාරයේ නිසා හටගන්න එකට කියනවා උපකාරය නිසා හටගන්න එකට කියනවා ප්‍රත්‍ය නිසා උපදින එකේවත් පත්‍ය උප්පන්නේ කියලා. යම් කිසි ධර්ම ටිකක් එකට පහළ වෙනකොට ඒ ධර්මයේ තිබෙනවා එක ධර්මයක් එක වෙලාවේ ප්‍රත්‍යයත් වෙනවා ප්‍රත්‍යুৎපන්නයක් වෙනවා ඒ කතාව අපි මේකේ දාලා බලමු දැනගන්න බලමු දැන් මේකේ තියෙනවා සහජාත ප්‍රත්‍ය සම්බන්ධයෙන් තිබෙන වීති නමයක් විතර කියවෙනවා වීති 9ක්. විසර්ජනා වාර 9ක් තිබෙනවා. ඒකේ පළවෙනි විසර්ජනා වාරය මෙහෙම ඉදිරිපත් කරගන්නවා. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස සහජාත පච්චයේන පච්චයෝ කියලා. කුසල ධර්මයක් තවත් කුසල ධර්මයේ කුසල කුසලෝ ධම්මෝ කුසල ධර්මය කුසලස්ස ධම්මස්ස තවත් කුසල ධර්මයකට සහජාත පත්‍ය ශක්තියෙන් සහජාත පත්‍යේන පත්‍යෝ සහජාත පත්‍ය ගුණේ උපකාර වෙනවා කියන එක තමයි මේ කියන්නේ. සිත් 89ම ගත්තම මේකේ තියෙනවා කුසල අකුසල ඒ වගේම අහේතුක ක්‍රියා තියෙනවනේ. ඔය කියන නාම ධර්ම වලින් ඒ නාම ධර්ම වලින් මෙතන කතා කරන්නේ කුසල ධර්ම කියන කොටස විතරයි. කුසල ධර්ම කියන කොටස විතරයි. එතකොට මේ කුසල ධර්ම කියලා කියන්නේ ඉස්සර දැන් පහළ වුණාම යමක් ඒකේ ප්‍රතිඵලයක් හැටියට අනාගතයේ යම්කිසි දෙයක් උපදවන්නට මතු කරන්න පුළුවන් හැකියාව තියෙන ධර්මයට කියනවා කුසල ධර්මය කියලා. එතකොට මේ කුසල ධර්ම ওই විදිහට තියෙනවා ලෞකිකයි ලෝකෝත්තරයි ඔක්කොම ගත්තයන් පස්සේ කුසල ධර්ම 21ක් තියෙනවා. අපේ පින්වතුන්ට මේක නැවත නැවත කියන්නේ කියා දෙන්නේ එහෙම අහනකොට එහෙම හිතනකොට එහෙම කියනකොට මේක නැවත නැවත හොඳට හිතට කාවැදලා තලපදියම් වෙලා හොඳට පිහිටනවා. කුසල සිත් 21ක් තියෙනවා. ඒ කුසල සිත් 21 තමයි බලන්න කාමාවචර ගොඩේ තිබෙනවා කුසල් සිත් 8ක්. දම්පැම් පිළිගන්න ඔය අපි කරන මල් පහන් පූජා ආදී දේවල් එක්ක ඔය ක්‍රියාත්මක වෙනවා. කුසල සිත් 8ක් තියෙනවා. රූපාවචර භාවයේ තිබෙන රූපාවචරයේ තියෙන තැන කුසල සිත් පහක් තියෙනවා. ධානා කුසල සිත්. ඊළඟට අරූපාවචර තැන තියෙනවා කුසල සිත් හතරක්. එතකොට ඕවා ඔක්කොම ලෞකිකයි. ඔතන තියෙන 17ක්. ඊළඟට තියෙනවා ලෝකෝත්තර වශයෙන් කුසල් හැටියට සැලකෙන මාර්ගසිත හතර. මාර්ගසිතේ ශක්තියක් හැටින ඵලසිත 15 එතකොට මේ කුසල්සිත හතරක් වෙන මාර්ගසිත හතර. සෝවන් සකදාගාමි අනාගාමි හරිය. මේන්න මේ ධර්ම 21ට මේකට කියනවා කුසල සිත් 21 කියලා. කුසල් සිත් 21ම තනි තනියෙන් හුදකලා පහළ වෙන්නේ නැහැ. ඔය කුසල් සිත්වල වැඩ කරන ක්‍රියාත්මක වෙන අඩු අඩු වැඩි වශයෙන් තියෙන මේ කුසල් සිත්වලටම ආවේනික වැඩ කරන චෛතසික ගොන්නකුත් තියෙනවා. ඒවත් එක තමයි මේ වැඩ මේවා පහළ වෙන්නේ. එතන කුසල් සිත්ති කුසල් චෛතසික ධර්ම අපිට හම්බ වෙනවා 38ක්. මෙන්න මේ කියන්නා වූ සිත් 21යි කුසල් චෛතසික 38යි කියන මේ ටික තමයි ඔය කුසල ධර්ම හැටියට සලකන්නේ. මේවා කුසල නාම ධර්ම. කුසල නාම ධර්ම. එතකොට මේක ස්කන්ධයක් හැටියට ගත්තාන් පස්සේ නාමස්කන්ධය. මේ වීතිය මතක තියාගන්න. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චය. අපි මේ කාරණේ තේරුම් ගැනීම සඳහා අපි ඉදිරිපත් කරගනිමු ඉදිරිපත් කරගනිමු හුරු විදිහටම කාමාවචර පළවෙනි කුසල් සිත. ඒකේ නම සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික මහා කුසල් සිත. ඒ කුසල් සිතේ ධර්ම කීයක් වැඩ කරනවාද කියලා අපි බලමු මේ වෙලාවට. මේ පින්වුතුන් බණ අහනවා. මේ ධර්ම කාණ්ඩයක් අහනවා. ශ්‍රවණය කරනවා. මේ ධර්ම කාණ්ඩයේ අහන්ත මේ පින්වතුන්ට අවශ්‍යයි කුසාසිත. අකුසාසිතින් අහන්ත බෑ. ඒ වගේම ධාන සිත්තරින් අහන්ත බෑ. අරූපාවචර සිත්තරින් අහන්ත බෑ. ලෝකෝත්තර සිත්තරින් අහන්ත බෑ. මෙතෙන්ට අවශ්‍යයි කුසාසිත. එතකොට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කියන කුසල් සිත ශබ්දය හරහා මේ පින්වතුන්ට මතුවෙනවා. ඒ බණ ඇසීමේ කුසල් සිත ජවන් සිතක්. මේ කුසල් සිතේ පහළ වෙනවා මේ මෙන්න මෙච්චරක් ධර්ම. ඒ තමයි අන්‍ය සමාන පහළ වෙනවා ප්‍රකීර්ණ චෛත්‍යයත් එක්ක පහළ වෙනවා 13ක්. ਸਰවචිත්ත සාධාරණ චෛතසික 7යි. ඒ වගේම අනිත්‍ය චෛතසික ධර්ම 6ක් තියෙනවා. ඒ විතක්ක ਵਿਚාර අදිමුක්ක වීර්ය පීති ඡන්ද කියන මේ 6 13ක් වෙනවා. මේ tikai ඊළඟට කුසල් සිත් වලම පහළ වෙන 19යි. බැලුවම ඔක්කොම වෙනවා 32ක් වෙනවනේ. මේ චෛතසික 32 ඊළඟට ප්‍රඥා චෛතසිකය අවශ්‍යයි. ඥාන සම්පයුක්ත වෙනවනේ. එතකොට මෙතන තියෙනවා චෛතසික ධර්ම 33ක්. ඒ චෛතසික ධර්ම 33යි ඊළඟට මේ අර 38 මෙතෙන්ට වැඩ කරන්නේ චෛතසික ධර්ම 33යි. හිත මේ චෛතසික ධර්ම 33ම වැඩ කරන්නා වූ හිත. එතකොට 30 ධර්ම ඔක්කොම 34ක් වෙනවා. මේ ධර්ම 34 තමයි බණ අහන්ට නාම ධර්ම හැටියට මේ වෙලාවේදී ක්‍රියාත්මක වෙන්නේ. ජවන් සිත්වල මේ නාම ධර්ම 34 එකට හැදෙනවා මතු වෙනවා එකට යට යනවා නැවතිලා යන කියලා යනවා ආයකට මතු වෙනවා එකට නැතිලා යනවා එකට හට ගන්නවා එකට නැතිලා යනවා ඒ හට ගන්න වෙලාවේ මේ නාම ධර්ම 34 සහජාත වෙනවා එකට හට ගන්න නිසා ඒ වෙනකොට ඒ සිත අනිත් චෛතසිකවලට උපකාර වෙනවා. ඒ චෛතසික මේ හිතට උපකාර වෙනවා. ඒක නිසා මෙතනදී මේ පංචවෝකාර භවයේ මේ බණ අහන වෙලාවේදී මේ සිත ගැන සලකනකොට මේක අපි හතරකට බෙදා ගන්නවා. මේ නාම ධර්ම 34 මේවා ඔක්කොම කුසල් සිත්නේ. කුසල් චෛතසික කුසල් කුසල සිත. එතකොට කුසල ධර්ම. එතකොට කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ කියලා කියනකොට මේ අපි මේක ඉස්සරලා බෙදාගම හතරට එකක් තමයි ඒ ඒ චෛතසික ධර්ම 33 වේදනාව කියන චෛතසිකය තමයි නියෝජනය වෙන්නේ වේදන වේදනා ස්කන්ධය හැටියට. සංඥාව කියන චෛතසික ධර්මයේ තමයි නියෝජනය වෙන්නේ සංඥා ස්කන්ධය හැටියට. වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය. එතකොට ඒ 33 තව තියෙනවනේ 31ක්. ඒ ටික ඇවිල්ලා සංස්කාර ස්කන්ධය. මේ කුසල් සිතියා වේදනා ස්කන්ධයේ තියෙනවා වේදනා චෛතසික සංඥා ස්කන්ධයේ තිබෙනවා සංඥා චෛතසිකය ඊළඟට චෛතසික ධර්ම 31ක් තිබෙනවා ඒ ටික සංස්කාර ස්කන්ධේ හිත ඇවිල්ලා විඥාන ස්කන්ධේ දැන් එතකොට අද මේ වෙලාවේදී ප්‍රායෝගිකව මේ පින්වතුන් බණ අහන්නේ මෙන්න මේ නාම ධර්ම හතරේ ඒ කියන්නේ ගොඩවල් හතරේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කියන හිත විඥානස්කන්ධයයි. ඒකේ ඇතුළේ වැඩ කරන අනිත් එක තමයි වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියලා කියන්නේ. හැබැයි මේක ඔක්කොම මේවා කුසල ධර්ම. කුසල ධර්ම. ඒක නිසා මේ වේදනාව සංඥාවටයි සංස්කාර ස්කන්ධයටයි විඥානස්කන්ධයටයි ප්‍රත්‍ය වෙනවා. උදව් කරනවා. සංඥාස්කන්ධය අනිත් ධර්ම හතරට සහජාත භාවයෙන් උදව් වෙන උපකාර වෙන. විඥානස්කන්ධය වේදනා සංඥා සංකාර කියන හතුන් ගොල්ලට සහජාත භාවයෙන් උදව් වෙන උපකාර වෙන. දැන් මේ එකක් තියෙනවා අපි හිතමු කෙනෙක් එක්ක යන්න බැරි එක්කෙනෙක් ඉන්නවා. ඇවිද ගන්න අමාරු. ඒ ඇවිද ගන්න අමාරු එක්කෙනා තවත් එක්කෙනෙක්ගේ වාරුවෙන් උදව්වෙන් උපකාරයෙන් එයා තයා ගන්න පුළුවන්. කෙනෙක් නැගිටින්න බැරුව වැටලා ඉන්නවා. තවත් කෙනෙකුගේ උදව්වෙන් උපකාරයෙන් එයාට නැගිටින්න පුළුවන්. ඒ වගේ මේ ධර්මවල තිබෙනවා එක ආකාරයක් අනිත් ධර්මවල උදව්ව ලබාගෙනම මේ ධර්ම පහළ වෙනවා. මේ ධර්ම පහළ වෙන්නේ අනිත් ධර්මවලට උදව්වක් කරගෙනමයි. ඒක නිසා කියනවා සහජාත ස්වභාවය කියලා. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස සහජාත පච්චයේන පච්චයෝ කියන තැන ඔය කියනා වූ විදිහට මේ ඔය පළවෙනි කුසාසිතින් බණ අහනකොට ওই විදිහට තමයි සහජාත භාවයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට හරිනේ. දැන් මේ කුසල ධර්ම ඔක්කොම චෛතසික ටිකක් කුසල චෛතසික. එතකොට ඒ කුසල චෛතසික වලින් උදව්පකාර ලබන්නා වූ එතන තියෙන ධර්ම ටිකක් කුසල චෛතසික සහ සිත. ආන්න එතකොට මේකේ තියෙනවා පත්‍ය දක්වන ගතිය. පත්‍ය උප්පන්න හැටියට අපි කිව්වා උදා යම්කිසි කෙනෙක් උදව්වක් උපකාරයක් කරනවා නම් ප්‍රත්‍යක් ලබා දෙනවා නම් ඒ ප්‍රත්‍යය ලබන්න ඒ ලබාගෙන හටගන්න ස්ථානය තමයි ප්‍රත්‍යুৎপন্ন කියලා කියන්නේ. එතකොට මේ ධර්ම 21 චිත්තිත් 21යි චෛතසික 38යි කියන කොටස තමයි ඔය මේ ප්‍රත්‍යুৎපන්න හැටියට ප්‍රත්‍යুৎපන්න හැටියට කතා කරන්නේ. අපි මේ බනහන කාරණය උදාහරණයක් හැටියට ගත්ත නිසා ප්‍රායෝගිකව හිතන්ට මෙතන තිබෙනවා නාම ධර්ම 34ක් හිතත් එක්ක ඒ නාම ධර්ම 34 තමයි පත්‍ය වෙන්නේත් නාම ධර්ම 34 තමයි පත්‍ය උප්පන්න වෙන්නේ මේ සහජාත පත්තිය කතාවට අනුව. ඒක නිසා මේකේ විස්තර කරන තැන කියනවා ඒකෝ කන්දෝ තින්නන්නම් කන්දානම් සහජාත පච්චයේන පච්චයෝ කියලා. එක ස්කන්ධයක් අපි හිතමු සංඥා ස්කන්ධය කියලා. ඒකෝ කන්දු. එක ස්කන්ධයක්. සංඥා ස්කන්ධය අනිත් තින්නන්නම් කන්දානම්. අනිත් ස්කන්ධ තුනට වේදනාව සංඛාර විඥාන කියන තුනට සහජාත පච්චේන පච්චයෝ සහජාත වීම වශයෙන් එකට එක්කාසු වීම එකට එකට ඉදීම වශයෙන් පත්ති වෙනවා කියලා කියනවා ඊළඟට තියෙනවා තයෝ කන්දා ඒකස්ස කන්දස්ස සහජාත පච්චේන පච්චයෝ තයෝ කන්දා කියලා කියන්නේ ස්කන්ධ තුනක් අපි හිතමු උදාහරණයකට වේදනාවයි සංඥාවයි සංඛාරයයි. මේ ස්කන්ධ තුන ඒකස්ස කන්දස්ස. එක ස්කන්ධයක් වන්නා වූ විඥාන ස්කන්ධයට සහජාත පච්චේන පච්චේ. සහජාත භාවයෙන් පච්ච වෙනවා. ඊළඟට දේ කන්දා ස්කන්ධ දෙකක් දින්නම් කන්දානම් අනිත් පත්‍ය දෙකට අනිත් මේ ස්කන්ධ දෙකට සහජාත පච්චයේන පච්චයෝ සහජාත භාවයෙන් මේ පත්‍ය වෙනවා. ඔය සහජාත පත්‍යවල සහජාත පත්‍ය කතාවේ වීතිවාර දක්වනකොට මේක නාම ධර්ම රූප ධර්ම වශයෙන් මේ ස්කන්ධ වශයෙන් වෙන් කරලා කියලා දෙනවා තේරුම් ගැනීමට පහසුවක් වෙන නිසා. දැන් එතකොට අපි තේරුම් ගත්තේ මොකද්ද? කුසල ධර්මයක් කුසල ධර්මයට සහජාත භාවයෙන් පත්ති වෙන ආකාරයයි. ඔය පළවෙනි විසර්ජනා වීතිවාරය. අපි යන් දැන් දෙවෙනි එක පිළිබඳව තේරුම් ගන්න. ඒ විසර්ජනා වීතිවාරයේ දැක්වෙන්නේ මෙහෙමයි කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ කුසල ධර්මයක් අව්‍යාකෘත වූ නමුත් අව්‍යාකත ධර්මයකට සහජාත භාවයෙන් පත්‍යයෙන් කුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස සහජාත පත්‍යයෙන් පත්‍ය සහජාත භාවයෙන් පත්‍ය වෙනවා මේ කාරණය අපි මෙහෙම තේරුම් ගනිමු පත්‍ය කියලා කියන උපකාර ශක්තියයි උපකාරක භාවයයි අපි උපදිනවනේ මේ මනුස්ස ලෝකේ පංචවෝකාර භවයේනේ භූමියේනේ අපි උපදිනවා එතකොට එතන තිබෙනවා මේ මොකක් හරි කුසල් තියෙනවනේ 21ක් තියෙනවනේ ඒ කුසල් සිත් 21කින් මාර්ග සිත් වලින් මේ උපදවන්නේ භවයක නමුත් අනිත් සිත් වලින් තමයි 17න් තමයි භවවල උප්පත්තිය ලබා දෙවන්නේ. ඒ හිතක් පහළ වෙනකොට අපි මේ මේ වෙලාවේ මෙහෙම හිතමු බලන්න. දැන් බන අහන වෙලාවේ මේ පින්වතුන්ගේ හිතේ පහළ වෙනවා කුසල්සිත. ඒ කියන්නේ කුසල් සිතකුයි චෛතසික 33කුයි 15 වෙනවා. 34ක්. හැබැයි ඒ 34 නාම ධර්ම නාම ධර්මයන්ටම උපකාර වෙන ආකාරයක් ඔය කිව්වේ. තව තියෙනවා ඔකේ මෙතන කුසල ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට කොහොමද හේතුවක් කියන්නේ උපකාරයක් වෙන්නේ. ඒ තමයි කුසල් සිතක් පහළ වෙනකොට ඒ කුසල් සිතේ තිබෙනවා චිත්තජ රූප උපදවන ගතියක්. රූප මහල කරන ගතියක් තිබෙනවා. සිත නිසා රූප පහළ වෙනවා. ඒ සිත නිසා හටගන්න රූප වලට කියනවා චිත්තජ රූපේවත් චිත්ත සමුත්ථානික රූප කියලා. ඒ චිත්ත සමුත්ථානික රූපය ඇවිල්ලා කුසල් නෙවෙයි. ඒවා අකුසලුත් නෙවෙයි. ඒව ක්‍රියාජාතියකුත් නෙවෙයි. ඒව වෙලා අව්‍යාකෘත ධර්මයන්ට අයත් වෙන අව්‍යාකෘත ධර්මයක්. දැන් මෙතන තියෙනවා කුසලෝ ධම්මෝ කුසල ධර්මයක් අභ්‍යාකතස්ස ධම්මස්ස අව්‍යාකෘත ධර්මයකට සහජාත පච්චේන පච්චයෝ කියන කියලා එතකොට එකට උපදින්නේ වෙන මොකක්වත් නෙවෙයි මෙන්න මේ කියන්නා වූ සහජාතව හටගන්න චෛතසික රූප ධර්ම ටික. එතකොට කුසල ධර්ම කියලා කිව්වන් පස්සේ අර සිතයි චෛතසික ධර්ම 33යි. කුසලෝ ධම්මෝ. අභ්‍යාගතස්ස ධම්මස්ස කියලා කියන්නේ ඒ එක්ක පහළ වෙන්නා වූ අව්‍යාකෘතව තියෙන රූපය. එතකොට අව්‍යාකෘත ධර්මයට සහජාත භාවයෙන් ප්‍රති වෙනවා. ඔය විදිහට දැන් කුසල කුසල බීතිය මේ කියන්නේ සහජාත පත්‍ය විසර්ජනා වීතිය ඔය විදිහට කුසල ධර්මය කුසල ධර්මයට සහජාත භාවයෙන් උපකාර වෙනවා කුසල ධර්මය අව්‍යාකෘතයට සහජාත භාවයෙන් උපකාර වෙන ආකාරය තේරුම් ගන්න ඕනේ. ඔකේ තව පාළි පදයක් ඉදිරිපත් කරනවා මෙහෙම. කුසල කන්දා. ඒ කියන්නේ කුසල අර අර ටික ඔක්කොම කුසල කන්දා චිත්ත සමුත්ථානානාන රූපාණ. චිත්ත සමුත්ථානික රූපයන්ට. සහජාත පච්චේන පච්චයෝ සහජාත භාවයෙන් උපකාර වෙනවා. මෙතන තියෙනවා මෙහෙම. කුසල කන්දා කියලා කියන්නේ අර ස්කන්ධ හතරම. කුසල්සිතේ පහළ වෙන දැන් අපිට පහළ වෙනවා මේ වෙලාවේ ඥාන සම්පයුක්තව බණහනකොට සන්තෝෂේ උපදවාගෙන බණහනකොට අපි අලුත් දෙයක් අහපු දෙයක් අහනවා කියලා හිතින් සන්තෝෂෙන් අහනකොට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල්සිත පහළ වෙනවා. ඒ ඒ කුසල් ටික කුසල්සිත තුළ කුසල්සිතේ තියෙනවා චෛතසික ඔක්කොම ටික තමයි කුසලාකන්දා කියන්නේ. ඒ කුසල ස්කන්ධ හතරම චිත්ත සමුත්ථානානං රූපාන අපේ ශරීරයේ පහළ වෙනවා ඒ නිසා අමුතුම විදිහේ චිත්ත සමුත්ථානික රූප ටිකක් හැබැයි ඒ රූප කුසල් වෙන්නේ නැහැ ඒවා කුසල ධර්ම හේතුයෙන් හටගන්න චිත්තජ රූප විතරයි චිත්ත සමුත්ථානික රූප දැන් මේ මේ විදිහට රූප පහළ වෙනවා. ඒක නිසා ඒ පළවෙනි දෙවෙනි කුසල මේ වීති වාරය අපි තේරුම් ගන්න ඕනේ කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස් සාජාත පච්චේන පච්චය කියලා. දැන් අපි ඊළඟ වීතිය පිළිබඳව හිතමු. දැන් මේ වීති කියාගෙන යනකොට මේ පින්වතුන්ට තේරෙනවා මේ කොහොමද මොන විදියකට මොන ක්‍රමයකටද මේවා මේ ගලපලා මේ pāli පද වලට හරවලා තියෙන්නේ කියලා. pāli පද වලින් යොමු කරලා තියෙන්නේ කියලා. දැන් තුන්වෙනි එක කියනවා මෙහෙම. කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාගතස්සච ධම්මස්ස. කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාගතස්සච ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ. ඕක ඇහෙනකොටම අපේ පින්වතුන්ට තේරෙනවා කුසලෝ ධම්මෝ කුසල ධර්මයක්. කුසලස්සච ඒ කියන්නේ කුසල ධර්මයකටත් අභ්‍යාගතස්සච අභ්‍යාගත ධර්මයකටත් සහජාත පච්චේන පච්චය සහජාත භාවයෙන් පත්‍ය වෙනවා කිය. දැන් ඉස්සල්ලා කිව්ව වෙන වෙන විදිහට. බලන්න ඉස්සල්ලා කිව්ව කොහොමද? කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයක් කුසල ධර්මයකට සහජාත භාවයෙන් උපකාර වෙනවා කියලා කිව්වා. දෙවෙනි විසර්ජනා වීතිය කිව්වේ කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්සච ධම්මස්ස. කුසල ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට සහජාත භාවයෙන් පත් වෙනවා කියලා. ඊළඟට මෙතන කියන්නේ කුසලෝ ධම්මෝ කුසලස්සච අකුසල ධර්මයකට අභ්‍යාකතස්සච අව්‍යාකෘත ධර්මයකට කියන දෙකටම සහජාත පච්චේන පච්චය සහජාත භාවයෙන් පත් වෙනවා කියලා. ඒක තේරුම් ගන්නේ මෙහෙමයි. අපි කියවන්නේ දැන් මේ පංච ආකාර පහක් එහෙම නැත්නම් ධර්ම පහම ක්‍රියාත්මක වෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ පහම ක්‍රියාත්මක වෙන භූමිය පංචවෝකාර භූමිය කියලා. ඒ පංචවෝකාර භූමියේ පහම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි කියවනේ මේ චෛතසික ධර්ම තියෙනවා 38ක්. ඒ කියන්නේ හිතක තිබෙන්නා වූ චිත්ත ගති හැටියට ඒ චිත් ඒ හිතේ පවතිනා වූ අංගෝපාංග ලක්ෂණ හැටියට තියෙනවා කියවනේ. එතකොට මෙහෙම හිතමු. ස්කන්ධ හතරක් තියෙනවා. දැන් බණහනවනේ. මේ බණහන වෙලාවේදී බණහන්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුත අසංකාරික හිතේ. ඒ හිතේ තියෙනවා නාම ධර්ම ගොඩවල් හතරක්. ඒ තමයි විඥාන ස්කන්ධය කියන එක තියෙනවා සංස්කාර ස්කන්ධය තියෙනවා සංඥාව තිබෙනවා ස්කන්ධය වේදනාව තියෙනවා අපි හිතමු මෙහෙම හිත කියන්නේ විඥාන ස්කන්ධය විඥාන ස්කන්ධය අනිත් වේදනා සංඥා සංඛාර කියන ස්ථාන තුනට නාමයන්ට ඒ කියන්නේ කුසල ධර්මයන්ට සාජාත භාවයෙන් ප්‍රත්‍ය වෙනවා එතකොට කුසලෝ ධම්මෝ කුසලස්සච ඒ කියන්නේ නාම ධර්මයන්ට පත්‍ය වෙනවනේ. ඒ එකම ඒ විඥාණය එක වෙලාවෙම විඥාණය අනිත් නාම ධර්මයන්ට සහජාත භාවයෙන් පත්‍ය වෙනවා වගේම නාම ධර්ම නොවන්නා වූ රූපයටත් ඒක පත්‍ය වෙනවා ඒ අව්‍යාකෘතස ධම්මස්ස ඒක නිසායි එක වෙලාවෙම ඒ හිත අනිත් නාම ධර්මයන්ටත් කුසල ධර්මයන්ටත් ප්‍රත්‍ය වෙනව සහජාතභාවයෙන් වගේම නාම ධර්ම නොවන රූපයන්ටත් චිත්තජ රූපයන්ටත් උපකාර වෙනවා. ඒක නිසා තමයි මේ වීතිවාරය මේ විදිහට දක්වන්නේ කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස සහජාත පච්චේන පච්චේ කියලා. ඒක තව ටිකක් ඉස්සරහට විස්තර කරලා දෙනවා. ආධුනිකයාටත් ඒ වාගේම ධර්මය හොයාගෙන මේ ක්‍රමය හිතන්නා වූ කෙනාට අවබෝධ කරගන්නට මේ විදිහට මේ පැහැදිලි කිරීම කරලා තියෙනවා. ඒ තමයි කුසලෝ ඒකෝ කන්දු. තින්නන්නම් කන්දාන. ඒ කියන්නේ අපි හිතමු වේදනාව කියලා. වේදනාව කියන දැන් කුසල් සිතක පහළ වෙන නාම ධර්ම ටික ඔක්කොම සලකන්නේ කුසල ධර්ම හැටියට. එතකොට කුසලෝ ඒකෝ කන්දු. වේදනාව නම් වූ කුසල එක් ස්කන්ධයක්. තින්නන්නම් කන්දානම් අනිත් ස්කන්ධ තුනට සංඥාවටයි සංස්කාරයටයි විඥාණයටයි කියන ස්කන්ධ තුනට චිත්ත සමුත්ථානානංච රූපාණං චිත්ත සමුත්ථානික රූපයන්ටද සහජාත පච්චේන පච්චය සහජාත භාවයෙන් ප්‍රතිඋපකාර වෙනවා. උපකාර භාවයෙන් ඉදිරියට යන. පිහිටක් වෙනවා. ඔන්න එකක්. ඔය එකක් අනිත් ධර්මවලට මේ බලපාන හැටි. තව එකක් තිබෙනවා. පයෝ කන්දා. ඒ කියන්නේ අපි හිතමු වේදනාවයි සංඥාවයි සංස්කාරයයි. පයෝ තයෝ කන්දා. තයෝ කන්දා ඒකස්ස. එක ස්කන්ධයකටත් වගේම චිත්ත සමුත්ථානානංච රූපාණ. චිත්ත සමුත්ථානික රූපයන්ටත් සහජාත පච්චේන පච්චයෝ සහජාත භාවයෙන් පත් වෙනවා. වේදනාව, සංඥාව, සංඛාර කියන ස්කන්ධ තුන විඥානය කියනා වූ ඒක ස්කන්ධයකටත් ඒක පහළ වෙන්නා වූ චිත්ත සමුත්ථානික රූපයන්ටත් සහජාත භාවයෙන් පත් වෙනවා. ඔය තව එකක්. තවත් විදිහකට කියලා දෙනවා තේරුම් ගැනීමට වේ කන්ධා. අපි හිතමු වේදනාවයි සංඥාවයි කියන ස්කන්ධ දෙක. දින්නම් කන්ධානම් තවත් තියෙන සංඛාර විඥාන කියන ස්කන්ධ දෙකටයි ඒ ඔක්කොමත් එක පහළ වෙන චිත්ත සමුත්ථානානංච රූපානං චිත්ත සමුත්ථානික රූපයන්ටයි කියන ඒ ස්ථානවලට ධර්මවලට සහජාත පච්චේන පච්චයෝ සහජාත භාවයෙන් පත්ති වෙනවා. දැන් බලන්න කුසල කියන වචනේ යටතේ කුසල ධර්මයක් කොහොමද කුසල ධර්මයක් කොහොමද ආකාර තුනකට පත්‍ය වෙන්නේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අකුසලෝ ධම්මෝ කුසලස්සච්ච අභ්‍යාකතස්සච්ච ධම්මස්ස. ඔන්න ඔය විදිහට කුසල ධර්මය ස්ථාන තුනකට බලපාන විදිය මේ වීතිවාර තුනෙන් අපිට කියලා දෙනවා. දැන් අපි තව කොටසක් අපි තේරුම් ගන්නට යමු. ඒක කුසල ධර්මෙන් අයින් වෙච්ච එකක්. බලමු තේරුම් ගන්න. අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ මේ කියන්නේ කුසල ධර්ම පිළිබඳව නෙවෙයි අකුසල ධර්ම පිළිබඳවයි අකුසල ධර්ම ගත්තම තියෙනවා අකුසල් සිත් 12යි ඒ අකුසල් සිත් 12 වැඩ කරන්නා වූ චෛතසික ධර්ම 27යි. යම්කිසි කෙනෙක් පළවෙනි ලෝභ මූල සිතේ අකුසලයක් කරනවා. අකුසලයේ කරනකොට එතන වැඩ කරන් ලෝභ මූල සිත අකුසලෝ ධම්මෝ. ඒ අකුසල ලෝභ මූල සිතින් වැඩ කරනකොට මොකක් හරි පාප කර්මයක් කරනකොට ඒකට අදාළ චෛතසික ධර්ම ටිකක් ඉදිරිපත් වෙනවා. අපි හිතමු චෛතසික ධර්ම 20ක් කියලා. ඔක්කොම ටික. දැන් අකුසල ධර්ම ඒ චෛතසික ධර්ම හිතයි චෛතසික ධර්ම 20යි ඔවුනොවුන්ට සහජාත භාවයෙන් උපකාර වෙනකොට එතනදි කියනවා අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ කියලා. එතන කරන්නේ තර විදිහම තමයි. එතන තියෙන්නේ ප්‍රත්‍ය වෙනවා අනිත්‍ය චිත්තචෛසික ධර්මයන්ට ඒකෙන් ප්‍රත්‍ය ලබනවා තම තමන්. එතකොට ඒ ප්‍රත්‍ය ලබා දෙන්නා වූ සිත්ම තමයි චෛතසික ධර්මම තමයි ප්‍රත්‍යඋප්පන්න වෙන්නේ. එතනත් තිබෙනවා තේරුම් ගැනීමට අපි ස්ථාන හතරකට කොටස් කරනවා මේක. ඒ තමයි ඒ අකුසල් සිතේ ඒ චෛතසික ගොන්නේ තිබෙන ධර්ම සමූහය හතරකට කඩනවා ගොඩ කරගන්නවා වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය සහ විඥාන ස්කන්ධය කියලා. මේ අකුසල් සිතේ අර කුසල් සිත වගේ නෙවෙයි ටිකක් සයිසික අඩුයි. ඒකෙන් අකුසලෝ ඒකෝ කන්දෝ එත් අකුසල ස්කන්ධයක් කියලා කියන්නේ අපි හිතමු ඒත් අකුසාසිතේ තියෙනවනේ වේදනාව. ඒක අකුසාසිතේ පහළ වෙන නිසා ඒක අකුසල වේදනා ස්කන්ධය. ඊළඟට සංඥාව අකුසල සංඥා. ඊට පස්සේ සංස්කාර අකුසල සංස්කාර. විඥානය අකුසල විඥානය. ඔය විදිහට මේ අකුසල හැටියට ස්කන්ධ හතර බෙදෙනවා. හඳුනා ගන්නවා. අකුසලෝ ඒකෝ කන්දු. එක වේදනා ස්කන්ධේ එකක් අකුසලයි. තින්නන්නම් කන්දානම් අනිත් ස්කන්ධ තුනට සහජාත පච්චේන පච්චේ සහජාත භාවයෙන් පත්‍ය වෙන උපකාර වෙනවා. ඒක මේක තේරුම් කරන්න තියෙනවා තයෝ කන්දා ඒකස්ස කන්දස්ස ස්කන්ධ තුනක් එක ස්කන්ධයකට සාජාත පච්චේන පච්චයෝ සාජාත භාවයෙන් පත්‍ය වෙනවා. ඒක ඉස්සරහින් පළමුවෙන් තියෙන තුන කියන්නේ වේදනාව සංඥාව සංඛාරය කියන තුන විඥාණයට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංඥා සංඛාර විඥාන කියන තුන වේදනාවට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංඛාර විඥාන වේදනා කියන එක සංඥාවට වෙන්න පුළුවන් කොහොම හරි ධර්ම තුනක්. එසේ ස්කන්ධයකට සාජාත භාවයෙන් ප්‍රත්‍ය වෙනවා. අනිත් එක තමයි දේ කන්දා දින්නම් කන්දානම් සාජාත පාච්චේන පච්චේ. ස්කන්ධ දෙකක් අනිත් ස්කන්ධ දෙකට සාජාත භාවයෙන් ප්‍රත්‍ය වෙනවා. මේ විදිහට අකුසල ධර්මය තවත් අකුසල ධර්මයන්ට ප්‍රත්‍ය වෙන සහජාත භාවයෙන් ප්‍රත්‍ය වෙන ආකාරය තමයි ඔය කියන්නේ. ඔය විදිහටම තියෙනවා තවත් එකක්. කුසල ධර්ම ගැන කියපු නිසා මේ වීතිය තේරුම් ගැනීමට එතරම් අපහසුයක් වෙන්නේ නැහැ කියලා හිතනවා. දෙවෙනි එකේ තියෙන්නේ අකුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චය. අපි කලින් කිව්වා අර කුසල ධර්ම වල ඒ වගේමයි. අකුසල සිතක් පහළ වෙන වෙලාවේදී අකුසල සිතත් එක්ක පහළ වෙනවා චිත්ත සමුත්ථානයක රූප කියලා ධර්ම ස්වභාවයක්. චිත්ත සමුත්ථානික රූප. චිත්තජ රූප. ඒ අකුසල සිත ඒ වගේම ඒ ස්කන්ධ ටික අර චිත්තජ රූපවලට ඒව ඇවිල්ලා අව්‍යාකෘතයිනේ. ඒව ඇවිල්ලා කුසල නෙවෙයිනේ. ඒක නිසා අව්‍යාකෘත වූ රූප ධර්මයන්ට සහජාත භාවයෙන් පත්ති වෙනවා. ඒක නිසා වීතිය හඳුන්වනවා කියලා දෙනවා අපිට කුසල අකුසල ධම්මෝ අභ්‍යාසකස ධම්මස්ස සාජාත පච්චේන පච්චයෝ කියලා. දැන් අපි හිතමු මෙහෙම. බණ ඉන්න වෙලාවේ කාගේ හරි අද මధుරෙක් කනවා කියලා. ඒ මధుරෙක් කනකොට වේදනාවක් ඇති වෙනවා. අප්‍රසන්න ගතියක්, දුක් වේදනාවක්. තරහක් එනවා. ඒ තරහ ආවන් පස්සේ තරහ සිතක්නේ. ඒ තරහයි සිතේ තියෙනා වූ තියෙන චෛතසික ටිකක්. ඒ චෛතසික දුගුණේ තියෙන අනිවාර්යයෙන් වැඩ කරන වේදනාව සංඥාව. ඊළඟට චේතනා ප්‍රධාන චෛතසික ටික සංස්කාර. ඊට පස්සේ විඥානයි. ඒ තරහ සිතේ තිබෙනවා වේදනාව සංඥාව සංකාර විඥාන කියන හතරම ඒකම පහළ වෙනවා තමන්ගේ තරහ හිතත් එක්ක චිත්තජ රූප ටිකක් පහළ වෙනවා. ඒ ටික තමයි අව්‍යාකෘත ධර්ම. අකුසල ධර්ම කියන්නේ අර නාම ධර්ම හතර. ඊළඟට අව්‍යාකෘත ධර්මය කියලා කියන්නේ ඒක පහළ වුණා චිත්ත සමුත්ථානික රූප ධර්ම. ඒක නිසා කියනවා අකුසල කන්දා චිත්ත සමුත්ථානානංච රූපානං අකුසල ස්කන්ධයෝ චිත්ත සමුත්ථානික රූපයන්ට චිත්තජ රූපයන්ට සහජාත පච්චේන පච්චයෝ සහජාත භාවයෙන් මතු වෙනවා උපකාර වෙනවා කියලා. එතකොට තව එකක් තිබෙනවා හයවෙනි වීතිය ගත්තන් පස්සේ අකුසල ධම්මෝ අකුසලස්සච අභ්‍යාගතස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ අකුසල ධර්මය එකට පහළ වෙන්නා වූ අනිත් නාම ධර්මයන්ට ඒක පහළ වෙන්නා වූ රූප ධර්මයන්ටත් කියන දෙගොල්ලටම එක වෙලාවේ එක අවස්ථාවේදීම පත්‍ය වෙනවා සහජාත භාවයෙන්. ওই විදිහට ස්ථාන මේ විති හයක් කිව්වා. මේ විති හයේ හැටියට ඔය සහජාත පත්‍යයෙන් පත්‍ය වෙනවා මේ ධර්මවල. ඉතින් අපි මේ පින්වතුන්ට අද මං හිතනවා මේ ටික හිතන්ට මෙනෙහි කරන්ට අදට ප්‍රමාණවත් වේ කියලා. ඉතින් අපි තවත් මොන හරි අපේ පින්වතුන්ට තියෙනවා නම් දෙයක් දැන ගැනීමට මේ ටික අපි මේ වීති හයක් කිව්වා කුසල වීති වාර වශයෙන් 3යි අකුසල වීති වාර වශයෙන් 3යි මේ ස්කන් ස්ථාන තුනේ තුනේ මේ ටික අපේ ජීවිතයේ අපේ ජීවිතයේ ඒ ඒ දේවල් කරනකොට මේක මෙහෙම වෙනවා නේද කියලා මානසිකාරයක් ඇති කරගන්න පුළුවන්. මේවා අතිශය සියුම් බොහෝම සියුම් ධර්ම. මේවා 아무තු ಗುಣ විශේෂිත වෙච්ච අතිශය සියුම් ධර්ම. මේකට හරි සිහියක් ඕනේ. ගොඩාක් සිහිය ඕන යෝනිසෝ මානසිකාරය ඕනේ. නැත්තම් මේක තේරුම් ගන්න අමාරු. ඒක නිසා හැබැයි සමහර තැන් තියෙනවා ඔය නාම ධර්ම කුසල ධර්ම හෝ අකුසල ධර්ම හෝ පහළ වෙනකොට ඒ පහළ වෙන ධර්ම නිසා චිත්ත සමුත්‍රාණික රූප පහළ වෙන ආකාරය භාවනා කරනකොට එහෙම අපිට හොඳට වැටහෙනවා තේරෙනවා හොඳට සිහිය පවත්වන උඩ තේරෙනවා මේ සිත නිසා තමයි මෙන්න මේ රූප පිපිරි ආශය මාතුල පහළ වුණේ කියන එක දැනෙනවා. එතකොට අව්‍යාකෘත ධර්ම පහළ වුණායි කියලා හඳුනා ගන්න පුළුවන්. නාම ධර්ම නාම ධර්ම වලට උපකාර වන ආකාරය තේරුම් ගන්නට හොඳ සමාධියක් ඇති වෙන්න ඕන. ඒ වගේම හැබැයි සුතමේ ඥානයේ වශයෙන්, චින්තාමේ ඥානයේ වශයෙන් ගලප ගන්න පුළුවන්. භාවනාමේ ඥානයේ වශයෙන් ගලප ගන්නට හොඳ හයියක් තියෙන සමාධිමත් හිතක් හොඳට අවශ්‍යයි. ඉතින් මේ වෙලාවේ අපේ පින්වත් හැම දෙනාටම ඒ සමාධිමත් වූ හිත ඇති වේවා. ඒ හිතේ කිසිම අකුසල ධර්මයක් පහළ නොවේවා. මේ පින්වත්තුන්ට මම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ධර්මයේ ධර්මයේ හැටියට තේරුම් අරගෙන සමාධියේ ගුණේ වඩ아가න ප්‍රඥාව වඩ아가න ඒ වගේම ධර්මයේ නිවැරදිව හොඳට අවබෝධ කරගෙන නිවැරදි ආර්ය මාර්ගයේ ගමන් කොට හැම දිනාටම කෙලවර අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා නිර්වාණ අවබෝධයේ පිණිස මේ බණ ඇසීම බණ හිතීම මානසිකාර්යය ප්‍රවැත්ීමේ ප්‍රතිපදාව ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා හැම දිනාටම නිවන් සැප ලැබේවා ධර්මාභෝධය වේවා කියලා සරණයි සාදු සාදු සාදු සාමයන්ස අප්‍රමාණිතින් එනා කල්යන මිත්‍රිනි අපිට අවස්ථාව තියෙනවා තව දෙකක් අද දේශනාව සම්බන්ධයෙන් ප්‍රශ්න සාකච්ඡා කරන්න කරුණාවෙන් එකතු වෙන්න ප්‍රශ්න හෝ තවත් පැහැදිලි කිරීම කියලා නම් ඒක දැනගන්න එකතු වෙන්න සිරුවන් සර්මයි සමහර වෙලාවට මේ කතාව කරගෙන යනකොට අපේ මේ අසාගෙන ඉන්න පින්වතුන්ට කරුණු දෙකක් පරිස්සමින් තේරුම් ගන්නට වෙනවා. එකක් තමයි මේ වගේ තියෙනවා මේ සමාන pāli විග්‍රහ පද තියෙනවා. හරි හැඩ එක අහනකොට තේරෙනවා මේ මේ අර ඉස්සෙල්ලා කියපු එකනේ. මේ ඉස්සෙල්ලා තව එකක් කිව්වනේ. කියලා තේරෙනවා. ඇහෙනකොට නිකන් කනට හුරු ගතියක්. හැබැයි ඒක එහෙම වුණාට ඒකේ කොතන හරි තැනක එක වචනයක් හරි දෙකක් හරි වෙනස් වෙලා තියෙනවා. ඒකෙන් තමයි මේ වාක්‍යයේ තියෙන සම්පූර්ණ බලය අනිත් පැත්තට එහෙ පැත්තට හරවන්නේ. ඒක නිසා හරිය පරිස්සමෙන් අහන්න ඕනේ. ඒක නිසා මේ අර ඉස්සලා කියපික වගේ තමයි මේ මේ ඔක්කොම එක වගේ එක හැබැයි එක වගේ තිබුණාට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ පොඩි පොඩි වෙනස් පදවලින් තමයි විශාල වෙනසක් ඕක කරන්නේ. අර සාජාත භාවය හරි අමුතුයි. ඒක මේ අපිට නිකන් චිත්ත රූපයක් මවා ගන්න පුළුවන් මේක මෙහෙම වෙනවයි කියලා. ඔය චිත්ත සමුත්හානික රූප. තව එකක් තමයි අපි භාව භාවිතා මේ භාවනායම කරගෙන උට මේ ප්‍රකට ප්‍රකට ඒවා තේරෙනවා. සමුත්හානික රූප සමහරලාට ඔය මේ ඔය අපි ප්‍රතිසන්දි ගන්න අවස්ථාවේදී පහළ වෙන නාම ධර්ම ඒ වගේම ටිකක් අර හිතනකොට මෙන්නකොට තේරෙනවා. හැබැයි හොඳට තව තව මානසිකාරයේ අවදි කරලා පිළිවෙලකට හිතනකොට තමයි චින්තනය කරනකොට තමයි හොඳට වැටහෙන්නේ. ඒක නිසා ඔය වීති විසර්ජනා වීති වාර ඔය සමහර ඒවාට තියෙනවා 6ක් සමහර ඒවාට තියෙනවා 7ක් තියෙන සමහරට 10ක් තියෙන සමහරට 9ක් තියෙන මේක 9ක් තියෙනවා ඒවා පාඩම් කරගෙන හරි එහෙම නැත්නම් පාඩම් කරගෙන හරි කොලේක සටහන් කරගෙන හරි ඊට අනුකූලව මේක වෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා එක එක එක එක එක එක එක මෙනෙහි කරනකොට පුදුම ධර්ම මානසිකාරයක් පුදුම ධර්ම සැපයක් ඇති ඒවත් අපේ මේ දහම් ගමනට හරියට උපකාර වෙනවා. එකක් දෙකක් එහෙම කරගත්ත ගමන් අනිත් ඒවා හරි දේශයෙන් අහුවෙනවා. ඒකත් මේ පින්වතුන්ට උපකාරක කාරණයක් ඇහිට තමයි අපි මතක් කරේ. අවසරයි ශාන්නාස ප්‍රශ්නයක් පොඩි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ මේ මේ සම්බන්ධයෙන් අපි සාමාන්‍ය රූප කියලා කියනවානේ ඒ චිත්තජ රූප කියනකොට අපි අර කතා කරන ඒවත් චිත්තජ රූප ගණිතනේ වැටෙන්නේ සාමාන්‍යයෙන් එහෙමනේ ස්වාමීන් වහන්සේ. ඒ ඔව් චිත්තජ රූප තමයි. ඒකට ස්වාමීන් වහන්සේ දැන් කතා කරන ශබ්දයක් ඇති වෙනවානේ. ඒක ශබ්දය මේ චිත්තජ රූපයක් වෙන්නේ නැහනේ. ඒකට කොහොමද චිත්ත මෙහෙම කියත් ඔව් මේක තියෙනවා තියෙන තැනක මම එක එක තැනක කියලා දුන්නා ඒකට තියෙන සිත නිසා පහළ වෙන්නා වූ ඒක තියෙන පාලි පදේ මෙහෙමයි තියෙන්නේ. හිතෙන් හටගෙන ඇති කරන්නා වූ තව තියෙනවා ඒ රූපයෙන් තව රූපයකට ගැම්ම දෙන එකක් තියෙනවා. දැන් මේ කතා කරනකොට ඇත්ත වශයෙන්ම ඉතින් ඇති මේ කතා කරනකොට ඇත්ත වශයෙන්ම හට ගන්න රූප රූප ටික චිත්තජ රූප තමයි දැන් අපි හිතලානේ කතා කරන්නේ දැන් මේක දැන් සද්දය කියන එක ශබ්දය කියන එක දැන් අපි බාහිර සද්දයක් නෙවෙයි මේ තියෙන්නේ අපි තම අපි මේ කටහඬ අවදි කරලා අපි කටහඬ හැඩගස්සලා කටහඬට ප්‍රඥප්තිය දීලා කටහඬට කටහඬෙන් අපේ තිබෙන හිතේ තිබෙන අදහස බන්ධනය කරලා අපි නිකුත් කරනවා. ඒ ටික ඔක්කොම අපේ හිතෙන් තමයි ක්‍රියාත්මක වෙලා හටගන්නේ. ඒක නිසා ඒ එතනදී ක්‍රියාත්මක වෙන ටික චිත්තජය. අපි අනිත් එක තමයි අපි හිතමු මෙහෙම. සබ්බ්‍යබ්බදයක් කරන්නේ නැතුව ඉන්න වෙලාවකට. එතකොටත් අපිට ආවේගයක් ඇති වෙනවා තරහක් ඇති වෙනවා. එතකොට ඇති වෙනවා සද්දයක් නැති. සද්දයක් නැතුව රූප ටික. දැන් මේ කතා කරන වෙලාවේදී ඒ ඇත්ත වශයෙන්ම පහළ වෙන ටික හිත නිසා හටගන්න ටිකක්. අවශ්‍යතාවයන්ස් ඒක අහන්න හැදුවේ තව එතකොට මේ ශබ්දය නැතුව ඒ කියන්නේ ශබ්දය වෙනකන් ශබ්දය ඇතිකරන්න ඇති කරපු එක තමයි එතකොට චිත්තජ රූප කිව්වට ශබ්දය චිත්තජ රූප වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ කියන එක අහන්න හැදුවේ ඒ කොහොමද වෙන්නේ දැන් අපි අපි කතා කරනකොට ශබ්දය හැදෙනවනේ ඒක තමයි සමහර දැන් මෙහෙම වෙලොත් එහෙම එතකොට දැන් දැන් හුලං හාමන සද්දයක් ඇහෙනවානේ ඒක එතකොට චිත්ත දුරුකය නෙමෙයිනේ ශබ්දය ඇහුණාට හැබැයි අපිට එතනත් අර සංඥාවක් එනවා මේක හුලංග මේ ගස්වල වැඩිලා එන සද්දය හරි ඒක හුලං කියලා එනවා සංඥාවක් හැබැයි මේක අර දැන් චිත්තජ රූප කියලා දැන් අර ශබ්ද වලට හරි ඒ කියන්නේ මේ කියන්නේ කතා දැන් කතා කරන එක චිත්තජ රූප කියලා ගත්තාම මට තේරුණා ඒ ශබ්දයේද ගන්නෙ නැත්නම් ඒ ඒ ශබ්දය ඇතිකරන ඇති කරපු ක්‍රියාවලියද චිත්තජ රූප කියන එක හැටියට ගන්නෙ කියන්නේ. ආ. ඒ ගන්නේ ශබ්දය හදන්ට හදනවා හිතක්. ඒ ශබ්දය හදන්ට හදන හිත නිසත් ඒකට ඊට කලින් ඇතිවෙන්නා වූ හිත නිසාත් සද්දය හදන්න ඕනේ කියලා හිතා ගන්නා වූ එකෙමුත් හැදෙනවා චිත්තජ රූප ඊට පස්සේ එකෙමුත් හැදෙනවා චිත්තජ රූප මේව එකක් තියෙනවා ඔය මේ මම හිතන්නේ මහත්යට තියෙන ප්‍රශ්නේ මට මට අහන ඇහිච්ච හැටියට තේරෙන හැටියට මේ බාහිර සද්දත් එක්ක මම හිතන්නේ පට දෙවිලා තියෙනවා කියලා. දැන් හුළඟක් හමන වෙලාවේදී ඒ ඇතිවෙන්නා වූ රූප එතකොට සද්දයක් තියෙනවා ඒ ඒ කැවිල ඍතුජයි ඍතුජ රූපයක් දැන් මෙතනදී ඇති වෙන්නේ අපේ අපේ ඒ සාමාන්‍ය බාහිර එකක් විතර නෙවෙයි අපේ හිතෙන් අපේ හිතින් අපි හිතලා කතා කරනවා මම එකපාර චිත්තජ chart එකක් දුන්නා නේද හරි ගස්සලා ඒකේ තියෙනවා නේද මේ පහළ වෙන ක්‍රමය කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔය ඔය වචී විඤ්ඤාප්ති කියන රූපද ස්වාමීන් වහන්සේ දැන් කතා කරේ ඉතින් ඇති වෙන්නේ වචී විඤ්ඤාත්තියත් ඒක එකක් තමයි වචී විඤ්ඤාත්තියක් තියෙන්න ඕන වචී විඤ්ඤාත්තියත් ඇවිල්ලා රූප ස්වභාවයක් තමයි ඒක ඇරෙන්න තව තියෙන මෙහෙමයි. ප්‍රධාන රූප හතරයි අනිත් එක තමයි උපාදාය රූප ගොන්නක් තියෙන. ඒ උපාදාය රූප ගොන්නයි ඔක්කොම ටික තමයි රූප හැටියට යන්නේ. එක එක අවස්ථාවේ රූප අඩු වෙනවා වැඩි වෙනවා එහෙම තියෙනවා. එක් විඤ්ඤාති රූපයක් තියෙනවා. ආයෙත් ස්වාමීනාස ඒක මෙහෙම තේරුම් ගත්තා දැන් සාමාන්‍ය බටනාලාවක ශබ්දේ තියෙනවානේ. ඒතකොට ඒකෙත් අර වචි විඤ්ඤාප්තිය ඇතුළු කරන නිසා හිතක් සම්බන්ධව වෙන නිසා ඒකේ යම්කිසි අර්ථයක් එනවා වගේ එකක් තේරෙනවා. ඒක නැත්තම් ස්වභාවික වෙන දෙයක් නෙමෙයි කියන එක. එතකොට මේ වචි විඤ්ඤාප්තිය ඇතුළු කරලා එන එක මේ ඒ ශබ්දය ඒ උනාට මේ චිත්තජ රූපය නෙමෙයි කියන එක තමයි මහන මේ ශබ්ද චිත්තජ රූප මට තේරෙනවා එතන. දැන් අපි බටන්ලාවක් පිමිනුකුට මහත්තයා බටන්ලාවේ තියෙන්නේ බටන්ලාවේ තියෙන බටන්ලාවෙන් මේක චිත්තජ රූප නෙවෙයි. බටන්ලාවෙන් චිත්තජ රූපෙන්නේ බටන්ලාවෙන් එන්නේ ඍතුජ රූපයක් හැටියට. හැබැයි බටන්ලාවට ගහන්නේ අර හුලඟ පිඹින එක හිතින් හදලා දෙන එකක්. හිතින්නේ අපි පිඹින්නේ. එතන තියෙනවා ඒකේ වචනයක් තියෙනවා ඒකට තියෙන්නේ චිත්ත සමුට්ඨානයක ඍතුජ රූපය. චිත්ත සමුට්ඨානික ඍතුජ රූපය කියලා කියන්නේ හිතින් හටගත්තා වූ දෙයක් නිසා පහල කරන්නා වූ ඍතුජ රූපයක්. බටනලාව තවත් වෙනත් මොකක් හරි අහඬක් ඔය ස්වාමීන් වහන්සේ එතකොට දැන් එතකොට ශබ්දයත් අපි කතා කරනකොට කටහොල්ලල එන ශබ්දයත් එතකොට අර ඒ වගේ එකක් නෙමෙයිද ස්වාමීන් වහන්සේ ඒකම නේද කියලා හිතෙනවා මට තේරුණා සර්. දැන් ඒක චිත්ත සමුත්ථානික ඍතුජ රූපය. බාහිරේටයි. ඒකේ මම හරියටම මේ ඔය කියපු කෑල්ල ඕක මතක තියාගන්න මම ඒ ඊළඟ අවස්ථාවේදී කියලා දෙන්නම් ඕක. අර්ශනස ඊළඟ ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඔබ දැන් හිත නිසා හටගෙන රූපනේ චිත්තජ රූප කියන්නේ. ඒතකොට දැන් අපි දැන් දැන් හිත වුණත් වෙනම ආරන් තියෙන චෛතසික දැන් ස්කන්ධ හතරක් හැටියට. දැන් මෙතන ස්කන්ධ හතරම නිසාම ඇති වෙන රූපයක් හැටියට අපි එතකොට හිතන්න වෙන්නේ සිත වෙනම. කියන්නේ විඥානය නිසා නෙමෙයි. කියන්නේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන හතරමනේ ස්වාමීන් වහන්සේ අපි දැන් විස්තරාත්මකව ගත්තොත් එහෙම සම්බන්ධ කරන්නේ. එතකොට මේ නැත විඥාන ස්කන්ධේ විතරක් ඇති වෙන රූපය නෙමෙයි නේද ස්වාමීන් වහන්සේ? නෑ. නෑ. ඔය ඔක්කොම ටික සතා පාර කරන්නේ. එතකොට ස්වාමීන් මේ සාමාන්‍ය විඥාන ස්කන්ධය කියන්නේ විඥානයේ වෙනම මේ සපෝට් කරන අවස්ථාවකුත් තියෙනවා. එතකොට ඒ කියන්නේ එහෙම සම්බන්ධ වෙන අවස්ථාවකුත් තියෙනවා. දැන් මේ මේකේ දැන් සාජාත හැටියෙන් බලනකොට හතර මේ කියන්නේ හිතයි චෛතසිකයි දෙකම එකතු වුණාම දැන් එතන දැන් සාමාන්‍ය මොන වගේ අවස්ථාවක්ද සමහරට. ඒකටත් හිතන්නේ අපි සාමාන්‍ය කියලා කුරුදු දැන්. දැන් එතකොට දැන් විඥානය කියලා කියනවා අපි දැන් අර චෛතසිකත් තියෙන විඥානයේද නැත්නම් චෛතසික නැතුව විඥානය කියලා කියන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ චෛතසික නැතුවද හිතට විතරක් හුදු විඥානය කියනවාද? නැත්නම් අර මේ විඥාන කියපුවාම චෛතසිකත් ඇතුළුවද කියන ප්‍රශ්නේ අර හුඟක් වෙලාවට මතුවෙනවා ස්වාමීන් වහන්සේ. ඒයි කෝතේම අර දැන් හිතරෙන සිතුවිලි කියපුවාම ඇත්තටම හිත වෙනම ඒ සංස්කාර වෙනමද තිය ගන්නවද නැත්නම් හිතත් එක්ක සංස්කාරයන එක එකම වචනයක් හැටියට ගන්නවද එහම හුඟක් පැටලෙන අවස්ථාවල් තියෙනවා අර මනස කියන එක විග්‍රහ කරගන්න යද්දිත් මනස කියපුවාම හිත ඒ කියන්නේ මනස වෙනම තියෙන හිත ඇති වෙනවද නැත්නම් හිතයි මනසයි විඥාන කියන්නේ තුනම එකද? ඒ වගේ ප්‍රශ්න මතුවෙන්නේ දැන් මෙතන වෙනම තියෙන නිසා මම දැන් දැනගන්න කැමති සමනස මේ ලොකු උපකාරයක් ඒක මේ විඥානය වෙනමම කියන්නේ චෛතසික නැතුවද විඥානය කියන්නේ නැත්නම් චෛතසික එක්කද විඥාන කියන එක ගන්නෙ නැත්නම් හිත කියන එක ගන්නෙ කොහොමද ඒ චෛතසික එක්කද වෙනමද කියන මේ ප්‍රශ්නේ එනවා ස්වාමීන් වහන්සේ අර හැම අර පොඩ්ඩේ කතා කරනවා හිතනම් කියනකොට අපි චෛතසික එක තමයි හිත ගන්න බලන්නේ. මේ වගේ තැනකදී එද්දී පොඩ්ඩක් කොහොමද මේ හිත කියන එක විඥානය කියන එක මනස කියන එක කොහොමද අපි අර අඳුරගන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් හොඳයි ස්වාමීන් අපි මේ දවස්වල කතා කරන්නේ ප්‍රත්‍ය ධර්ම තමයි මේ කතා කරන්නේ. එතකොට ප්‍රත්‍ය ධර්මයන්ගේ උපකාරක ධර්ම විග්‍රහ කරනකොට වෙන විදියකට තමයි ඒකේ උපකාරක ධර්ම අතිශය සුයමු. හැබැයි අපි මීට කලින් කියපු දේවල් නැවත සිහිපත් කරගන්නට හොඳයි කියලා තමයි මම මේ වෙලාවේ මට වැටහුනේ හේතුව මේ තිබෙනවා කතා ව්‍යවහාරයේදී මනස කියනවා හිත කියනවා සිතුවිලි කියනවා අදහස් වෙනවා කියලා කියනවා ඔය වගේ අපි කතා ව්‍යවහාරයේ පාවිච්චි කරන තියෙනවා මේ විදියක්. ඒක ගැඹුරකට යන්නේ නැහැ. නිකන් අපි කෙනෙකුට ඒක විස්තර කරලා දෙන්න පාවිච්චි කරන විදියක් ඒක. හැබැයි ඒ කතා ව්‍යවහාරයේ තිබෙන්නා වූ ටිකම අරගෙන ඇවිල්ලා ධර්මයේ ගැඹුරකට ගියාන් පස්සේ ඒ විදිහට ගැළපෙනවක් තියෙනවා නොගැලපෙනවක් තියෙනවා. දැන් මහත්මයා ඇහුවා අපේ භූම මහත්මයා හිත කියන එක චෛතසිකත් එක්කද ගණන් ගන්නේ නැතුවද ගණන් ගන්න කියලා. චෛතසික එක්ක ගණන් ගන්න එකකුත් තියෙනවා නැතුව ගණන් ගන්න එකකුත් තියෙනවා. චෛතසිකත් එක්ක හිත ගැන කතා කරන්නේ මෙහෙමයි. අපි කතාවේ වාරේ. මගේ හිත හරි නරකයි. මගේ හිත හිතට හරි වේදනයි. මගේ හිතට හරි දුකයි මගේ හිත හරි නෑ එහෙම කියන්නේ අර චෛතසිකත් එක්ක අල්ලගෙන හැබැයි අභිධර්ම විග්‍රහයට ගියාම එහෙම හිත චෛතසිකත් එක්ක කියලා අපි ගන්නෑ එතනදී ගන්න අවස්ථාවකුත් තියෙනවා හැබැයි ගන්න මෙතන හිත කියලා කියන්නේ අනිත් නාම ධර්මයන්ගෙන් වෙන් කරලා තනිව හුදකලා කරලා ගත්ත ධර්මයක් තමයි හිතේවත් විඥානස්කන්ධය. එතකොට වේදනාව කියන එකත් එහෙමයි. ඒ ධර්ම වෙනස් වෙනස් කරලා ගන්නවා. ඒක නිසා චිත්තචෛතසික ගැන කතා කරනකොට අභිධර්මයේ කතා කරනකොට අපි අර පොදු ව්‍යවහාරික භාෂාවෙන් පොදු ව්‍යවහාරික භාෂාවෙන් අපි අයින් වෙනවා. අයින් වෙලා මේ අභිධර්මයේතම ගැළපෙන අභිධර්මයේතම යොදලා තිබෙන ඒ විස්තරය තමයි අපි ඉන්න ඕනන්නේ. ඒක නිසා අභිධර්මයට අනුව හිත සම්පූර්ණ හොදකලා වෙනම ධර්මයක් හැටියට. වේදනාව වෙනම ධර්මයක් හැටියට. සංඥාව වෙනම ධර්මයක් හැටියට. සංස්කාර වශයෙන් චේතනාව අනිත් ඔක්කොම වෙන ධර්ම හැටියට. හැබැයි මිශ්‍රව කතා කරනකොට ඒවා මේ ධර්මයෝ කියලා කතා කරනවා බහුවචනේ එහෙම නැත්නම් කන්ද ස්කන්ධ වශයෙන් කතා කරනවා. දැන් මෙතනදී මේක විග්‍රහ කළ දෙන්න පහසු නිසා ස්කන්ධ වශයෙන් කතා කරලා තියෙන සහජාතපත්ති විසරේති. වේදනාව චෛතසිකයක් කියලා කියන්නේ නැතුව වේදනා ස්කන්ධය කියලා කියනවා. සංඥාව චෛතසිකයක් කියන්නේ නැතුව සංඥා ස්කන්ධය කියලා කතා කරනවා. එතකොට අනිත් චෛතසික ටික සංස්කාර ස්කන්ධය හැටියට කතා කරනවා. ඒ ගොඩවල් තුන අයින් කරායින් පස්සේ විඥානේ හුදකලා කරලා මේ විඥාන ස්කන්ධය හැටියට කතා කරනවා. ඒ ටික ඔක්කොම එකට ගත්තයින් පස්සේ භාෂාව පාවිච්චි කිරීම වෙනස් වෙනවා. ඒ කියන්නේ කුසල කන්ධ කියලා කතා කරනවා. කුසල කන්ධා අකුසල කන්දා. ඒ කියන්නේ භාෂාව තියෙන්නේ මෙහෙමයි. දැන් ඒකෝ කන්දු ඔකේ ඇති මහත්යනි මහත්තයාට පොත් කියනවද දන්නේ එක ධර්මයක් කියනකොට එක විදිහකට වචනේ පාවිච්චි කරන්නේ. දෙකක් ගැන කියනකොට දැන් බලන්න මේ එකක් තියෙනවා කුසලෝ ඒකෝ කන්දු කියලා. ඒකෝ කන්දු. හැබැයි කුසල නම් වූ එක ස්කන්ධයක් කියන එකයි. දෙක කියනකොට තයෝ කන්ධා. ඒ කියන්නේ බහුවචනේ. ද්වේ කන්ධා, තයෝ කන්ධා. හැබැයි ඒකෝ කන්දු. ඉතින් ඒක නිසා ඒ කුසල එතනදී කතා කරන්නේ මොනවා හෝ මොනවා හෝ කුසල ධර්මයට සලකන ස්කන්ධ කුසල ස්කන්ධ නමින් තමයි මෙතනදී ඒ චෛතසික ටික චෛතසික ටිකයි ඊළඟට මේ විඥානයයි දෙක හඳුන්වා ගන්න. ඒක නිසා මහත්තයා ව්‍යවහාරික වචනයි අභිධර්මයේ තිබෙන්නා වූ පාවිච්චි කරන ධර්ම හුදකලා කරලා කියන වචනයි ඒ ධර්ම ටිකත් එකට කරලා ස්කන්ධ වශයෙන් දාලා කතා කරන කොටයි තියෙන වෙනස අපි තේරුම් ගන්න එක හරියට නැත්තම් මේ ටික අමාරු වෙනවා. මේ කරන දේ ඒ කියන්නේ මේ මේ ප්‍රත්‍ය කතාව කියන එක හරිම අමුතුයි. අපි හිතමු උණුහුම් වෙච්ච භාජනයක් යම්කිසි දෙයක් මත තැබුවාම ඒ තබපු ඒ උණුහුම් භාජනය තබාපු ඒ මේසේ හරි මොකක් හරි දෙයක් එකටත් අරකේ තියෙන රස්නේ යනවා. අන්න ඒ වගේ මේකෙන් මේක තව එකකට පාස් වෙන ගතියක්. එහෙම විග්‍රහයක් හරිම සිවුම් වෙච්ච එකක් තමයි මේ පත්‍ය ධර්ම පිළිබඳව. එතකොට ඒකට කලින් අපි කියලා දුන්නා මේ ඔය මහත්තයා අහපු තැන් ප්‍රායෝගික ව්‍යවહાරික භාෂාවේ කතා කරන විදිය ඊට පස්සේ මේකට තියෙන ටෙක්නිකල් භාෂාවල් ඊට පස්සේ ඒකේ යම් යම් අවස්ථාවලදී එක දෙක යොදලා ගන්න ගන්න කාර්ය. දැන් දැන් අපි බලන්න මෙන්න මෙහෙවත් වෙනවා. සිතුවිලි කියලා තියෙනවා. අපිට සිතුවිලි පහළ වෙනවා කියලා කියනවනේ. දැන් සිතුවිලි කියන එක ඇත්ත වශයෙන්ම අපි කතා විවරයේ තිබුණාට ධර්මයේ එහෙම කොහේවත් මේ සූත්‍ර දේශනාවල් වල මේ චිත්තපේලි කියලා එහෙම අදන් සිතුවිලි කොහොම එකක් නැහැ. ඒ කියන්නේ හැම වෙලෙම පහල පහල කියන්නේ සිත් පහල වෙන කියන්නේ චිත්ත සිතක් කියන එක කියනවා. ඊට පස්සේ ඒකත් විඥාන ස්කන්ධය කියලා කියනවා. ඊට පස්සේ සංඥාව කියලා චිත්ත කියන වචනේ බොහෝ පාවිච්චි කරලා තියෙනවා. ඒ සූත්‍රවල. ඇයි සිතුවිලි කියන එක අපි මේ සිංහල භාෂාවෙන් මේ පාවිච්චි කරන විදිහ. ඒක නිකන් ඇහෙන්නේ නිකන් මේ සිත් පේලියක් කියන එකනේ. සිත් වැලා. හැබැයි ඒ සිත් වැල කියන එකත් අර අපි කතා කරන චිත්ත වීති එව්වත් නෙවෙයි. මේ සාමාන්‍යයෙන් අපි ව්‍යවහාරික ඒ පාවිච්චි කරන ගමන් ටිකක් මේ මහා සිතුවිලි ටිකක් දිග වේලාවක් මට හිතුණා. කියන එක කියන්නනේ ඔය සිතුවිලි පහළ වුණා කියලා කියන්නේ. ඒක නිසා මහත්යා පහළ කරපු ඒ අදහස එකක් හොඳයි මම අනෙක් කාරණයක් අර chart එකත් මම අරගෙන මම කියලා දෙන්නම් ඉස්සලා කියපු කාරණේ මේකත් ඇත්ත වශයෙන්ම හරි වටිනවා වටින්නේ සමහර වෙලාවට අපි පරණ ධර්ම කාණ්ඩ අහන්නේ නැතුකුට නැතිකුට මේ ඒවා හිතරින් අයින් වෙලා යනවා. ඊට පස්සේ අපි අර පුරුද්දට සමහර තැන්වල දන්නවා කියලා හිතේ තියෙනවා ඒ වුණාට යම්කිසි කාරණේ ආපු ගමම හිත පටලවෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකයේ වැඩ කරන වැඩි ආනේක නිසා. බොහොම පින් ස්වාමිනාසයක මේ ස්වාමිනාස කියලා දුන්න කරුණ හොඳටම තේරුණා. අර තව පොඩ්ඩක් අර ගැඹුරින් සමහර කරුණු අහගන්න වෙලාවක් තියෙන නිසා තමයි ප්‍රශ්නයක් උත්නමුන් නැති නිසා ඒක තව දැනගන්න පුළුවන් හොඳයි කියලා අපි දැන් චිත්තජ රූප කියපුවාම එකපාරට අපිට මුලදී තිබ්බ හිත නිසා ඇති වෙන රූප කියන එක දැන් මෙතන ඒ හිත උනත් කොටස් කරලා ස්කන්ධ හතරේම සම්බන්ධයක් තියෙනවා. චිත්තජ රූපට කියද්දී චෛතසිකස වල සම්බන්ධයකුත් තියෙනවා. වේදයි කියන්නේ ස්කන්ධ හතරෙන්ම සම්බන්ධ වෙන හැටි මේ සාජත මේ ප්‍රශ්නේ කියන නිසා ඒතකොට අර තව හුඟක් අර පැහැදිලිව තේරෙන එක තව පොඩ්ඩක් අර ගැඹුරින් දැනගන්න තම ස්වාමීන් වහන්සේ ප්‍රශ්නෙත් ඇහුවේ තේරුම් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම නෑ ස්වාමීන් වහන්සේ මේ අර ඒ මහත්මයා කියපු දෙයක මට හැඟීමක් ආවා දැන් මේ ප්‍රත්‍යශක්තිය විස්තර කරන්න ඔබ වහන්සේ වචන යෙදුවත් ඇත්තට මේක අර අවබෝධ කර ගැනීමේ පහසුව සඳහා වචන යෙදන්නේ ඔබ වහන්සේ නමුත් මෙතන අර ප්‍රත්‍ය ශක්තිය තේරුම් ගන්න මේක ශක්තියක් සමග සම්බන්ධ වෙච්ච යම්කිසි කාන්දම් ශක්තියක් වගේ දෙයක්ද මෙතන වෙන්නේ කියන අදහසක් ආව ස්වාමීන් වහන්සේ. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. කාන්දම් ශක්තියක් කියලා ඉතින් ඔය හිතා ගන්න පුළුවන් ඒකත් උදාහරණ ඇනලොජි එකක් හැටියට. හැබැයි කාන්දම්ම නෙවෙයි ඇනලොජියක් හැටියට මේ ඒ වගේ ස්වභාවයක් තමයි. ඒකත් පත්‍ය ගුණය ඒක ඇවිල්ලා අමුතුම විදිහේ කියාගන්නත් බැරි නමුත් නොකියන්ටත් බැරි නැtei කියන්ටත් බැරි නමුත් තියෙන අමුතුම විදිහේ ක්‍රියාකාරී ಗುಣ විශේෂයක් ඔය. දැන් ඔක මේ හරීම සියුම් දැන් අපි හිතමු පුටුවක් මේසයක් ගත්තම මේසේ වැටෙන්නේ නැතුව තියෙන්නේ කකුල් හතර නිසා ඒ කකුල් හතර අනේ එක වෙලාවේදී අනිත් කකුල් තුනට එක වෙලාවේ පිහිටක් වෙනවා. මේසයක දෙපැත්තේ තිබෙන කකුල් දෙක ඔවුනොවුන්ට උදව් කර ගන්න ගමන්ම අනිත් පැත්තේ තිබෙනා මේස කකුල් දෙකටත් උදව් වෙනවා. තනි තනියෙන්ුත් උදව් වෙනවා. ඒ වගේම සාමූහික හැටියටත් උදව් වෙනවා. ඉතින් මේ ඒක ඒක අමුතු විදිහේ නැත්තේත් නැති තියෙන නමුත් විශේෂිත අවධානයක් මානසිකාරයක් යොදලා දැනගත යුතු අවබෝධ කරගත යුතු ධර්මයක්. ඒක කාණ්ඩම් කියලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි කාණ්ඩම් කියන වචනේ හැම තැනටම යොදා ගන්නට අමාරුයි. නමුත් තේරුම් ගන්නට පුළුවන් උපකාරයක් එකකින් ලැබෙන පිටුවහලක් ලැබෙනවනේ ඒක පාවිච්චි කරාට වරදකුත් නැහැ. එක එක්කෙනාගේ සංඥාවල් වෙනස්නේ. ඒක තමයි කියන්නේ. ඒක නිසා ඕකේ ಗುಣ අමුතුම විදිහේ ධර්ම විශේෂයක්, ಗುಣ විශේෂයක් තමයි ඔය සත්‍ය ශක්තිය හැටියට සැලකෙන. හැබැයි හොඳට තියෙනවා. හොඳට තියෙන සූක්ෂම වෙච්ච ගතිය. තේරුවන් සරණ. තේරුවන්. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ සහජාත ප්‍රත්‍යයේදී ඔය දැන් කාය ලහුතා, චිත්ත ලහුතා කෙනේ ಗುಣ එකට ඇති වෙලා එපාර ඒක ශරීරයට බලපාන විදිහ එහෙම තේරුම් ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ සහජාත ප්‍රත්‍යයේදී තෙරුවන් සරණයි. ඔව් මෙහෙමයි තියෙන්නේ. දැන් මම කියන්නේ නැතුව පොඩ්ඩක් අතහැර ගුඩින් ගත් තියෙන ඒක මේ ප්‍රශ්නේ අහපු නිසා කියන්නම්. ඒ තමයි මේ නාම ධර්මයි රූප ධර්මයි කියලා කියන්නේ වර්ග දෙකක්. එතකොට රූප ධර්ම වල තිබෙනවා උපාදාය රූප කියලා කොටසක්. රූප ධර්ම වල උපාදාය කියන ටික ඇවිල්ලා 24ක් තියෙනවා. ඒ රූප ධර්ම ප්‍රධාන මව් රූප තියෙන හතරක්. ඒකට කියනවා අපි මහා භූත රූප කියලා. ඒ භූත රූප හතර පඨවි ආපෝ තේජෝ වායෝ හතර සහජාතව පහළ එකට පහළ වෙනවා. අපේ ශරීරයේත් පහළ වෙනවා ආධ්‍යාත්මික වශයෙන් බාහිරත් පහළ වෙනවා බාහිර වශයෙන් ඒ රූප ධර්ම හතර ඕනෝන්ට උපකාර වෙනවා වගේම උපාදාය රූප වලටත් උපකාර වෙනවා සූක්ෂම මේ පහළ වෙන්නා වූ දේවල්ට. එතකොට ප්‍රධාන රූප හතර ඔවුනොන්ට උපකාර වෙනවා වගේම උපකාරත් ලබනවා. හැබැයි මේ උපාදාය රූප කියන જાතිය මහා රූපවලට මහා භූත රූපවලට උදව් කරන්නේ නැහැ. උදව් කරන්න බෑ. හැබැයි මහා භූත රූප උපාදාය රූපවලට සහජාතපත්තියෙන් ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍යඋප්පන්න ප්‍රත්‍ය සහ ප්‍රත්‍යඋප්පන්න කතාවයි කිව්වේ. ඔය කියපු ධර්ම කියන්නේ කාය ලහුතා ඊට පස්සේ චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා ඕවා ඇහෙනකොට කාය කියන සද්දේ ඇහෙනකොට කෙනෙකුට අදහස් වෙන්නේ ඕක ඇඟේ එකක් කියලා. හේතුව අපි භාවිතා වචනයක් තියෙනවා කය කියන එක ඇවිල්ලා ඇඟ කියලා. හැබැයි ඔය ඇඟ නෙවෙයි. ඔය චෛතසික ධර්මයක්. කාය ලහුතා. කාය මුදුතා. කාය කම්මඤ්ඤතා. සිතේ තිබෙන්නා වූ ගතියක් තමයි චෛතසික ගති ගතියක් තමයි ඔය චිත්ත මුදු කියලා කියන්නේ. කාය මුදු කියලා කියන්නේ චෛතසික වල තිබෙනා වූ මුදු ගතියක්. අපි හිතමු අපි ඉස්සර වෙලා උදාහරණයක් ගත්තා. උදාහරණේ තමයි බණහනවයි කියලා. බණහන වෙලාවේදී චෛතසික ධර්ම 33ක් තියෙනවා කියලා කිව්වනේ. මේ වෙලාවට ඒ චෛතසික ධර්ම 33යි අර හිතයි 34නේ. එතකොට ඒ හිතේ තිබෙන්නා වූ බණ අහන වෙලාවේ හිතේ පවතින පහළ වෙන ඒ මෘදු ගතියට චිත්ත මුදු කියලා කියනවා. අනිත් චෛතසික වලත් ඒ සිතක් මෘදු වෙනකොට ඒකට සමානුපාතිකව අනිත් චෛතසික ධර්ම 33ම මෘදු වෙන්න ඕනේ. නැත්තම් වැඩ කරන්න බෑ. එතකොට ඒ චෛතසික ධර්ම වල තිබෙනා වූ මෘදු ගතිය තමයි ඒවට දෙන්නා වූ ඒවකේ තියෙන ගතියක් තමයි කාය මේ මුදුතා කියලා කියන්නේ. චෛතසික ධර්ම වල තිබෙනා එක්තරා ಗುಣ විශේෂයක්. එතකොට කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා. ඔය චිත්ත චෛතසිකයන්ගේ තවත් තියෙනා වූ අමුතුම විදිහේ ಗುಣ විශේෂයක් තමයි ඔය කියන්නේ. මං හිතනවා මේක ওই විදිහට වැටෙන්න ඇති කියලා. හැබැයි මේවා චෛතසික ධර්ම. වැටුණා ස්වාමීන් වහන්සේ. කෙරුවන් සන්නේ ගොඩක් පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අර බ්‍රුණු මාත්‍ය කලින් අහපු අර බටනාලාවේ හදේ ප්‍රශ්නේදී එතන තේරෙනවා ඍතුජ රූපයක් උපදිනවා කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ අර චිත් ඒ ප්‍රත්‍ය වෙලාවේ ඍතුජ රූපේ ඉපදෙන්නේ කියලා හිතන. ඒ කියන්නේ හිතලා ශබ්දයක් එතනදී උපදවන හින්දා. කියලා දැන් අපි සාමාන්‍ය ඇවිදිනකොට එහෙම සද්දයක් ඇහෙනවා නම් කියන්නේ ඒ වගේ ශබ්ද අපි හිතලා උපදවන ඒවා නෙවෙයි වගේ කියලා හිතුණා. නමුත් දැන් ඔය ස්වරයකට අනුව අපි ශබ්දයක් හිතලා උපදවනකොට ඒක නිකන් චිත්තපච්චේ වගේ එනවාද කියලා හිතන සාරණත් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. ඔව් මහත්තයා. ඒක මේ ඒක එහෙම තමයි වෙන්නේ. ඒ කියන්නේ අර බටනලාවේ චිතපත්තිය වෙනවා බටනලාව බෙරයක් ඊට පස්සේ මොකක් හරි දෙයක් බාහිර වශයෙන් ක්‍රියාත්මක වෙන හඬකට දේකට කෙලින්ම හිත ඉදිරිපත් වන චිත්තජ වෙන්නේ හැබැයි මේක ඇවිල්ලා කෙලින්ම හිත වෙන එකක් නෙවෙයි හිත එක තැනකට ගිහිල්ලා ඒකේ ආධාරයෙන් තමයි වෙන එකක් වෙන්නේ. ඒක නිසා ඒකට කියන්නේ අර සිත පත්‍ය වෙච්ච ඒකේ pāli වචනයක් තියෙනවා ඒකට. මගේ හිතට ඒක හරියට එන්නේ නැහැ ඒක මේ මේ වෙලාවේ. ඕක ඇවිල්ලා ඔය බටනලාව ඇවිල්ලා චිත්තජ රූපයක් නෙවෙයි. ඒකට සිත ප්‍රත්‍ය වෙනවා මුල් වෙනවා හේතු වෙනවා අනිත් එක ඒ හේතු වෙලා වෙන තැනකින් යන හින්දා ඕක ඇවිල්ලා ඍතුජ රූපයක්. සමුත්ථානික සමුත්ථානික භාවය ඇවිල්ලා ඍතුජ සමුත්ථා. ඍතු උතු සමුත්ථානික රූපයක්. ස්වාමීන් වහන්සේ එතන චිත්තපච්චේ කියලා ගන්නවද? ආ චිත්තපච්චේ ඔව්. මාත්‍ය චිත්තපච්චේ. ඔව්. එහෙම තියෙනවා මේ. චිත්ත සමුත්ථානික ඍතුජ රූප නේද වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ප්‍රත්‍ය වෙනවා කියන එක ගන්නවද නැත්නම් අර ඒ සමුත්ථානික ඔව් ඔව් ඒකේ මේ හරියටම ඒකේ හරියටම තියෙන වචනේ දැනගෙන කියන එක හොඳයි මම කැමති ඒ හරියටම තියෙන වචනේ කියන්න එතකොට හරි ධර්ම ගෞරවයයි හැබැයි කාරණේ තේරුම් ගැනීමට නම් අපේ වචනයක් දාගන්න පුළුවන් ජයන්ත මහත්තයා කිව්වා හිත ප්‍රත්‍ය වේලා හිත ප්‍රත්‍ය වෙලා හිත හේතු වෙලා රූප සමුත්ථානය කියලා ඊට පස්සේ අර අපේ බ්‍රුණෝ මහත්තයා කියපු වචනේ තියෙන්නේ චිත්ත සමුත්ථානික චිත්ත සමුත්ථානික ඉසුරුජ රූප. අන්න ඒක තමයි තියෙන්නේ. චිත්ත සමුත්ථානික ඍතුජ රූපේ. චිත්ත සමුත්ථාන ඍතුජ තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒක සාමාන්‍ය හිත සම්බන්ධ වුණොත් අර කාය කියන්නේ මේ වචි විඤ්ඤාප්තිය ඇතුළු වෙන ශබ්දයක් වෙන නිසා සාමාන්‍ය ඒතකොට හිත අපිට තේරුම් ගන්න පුළුවන් ඒක අදහසක් එනවානේ කියන එක. දැන් අයවිදින එකක් වගේ එකේ අපි හිතලා මේ ශබ්දය ඇති කරුවොත් ඒක වචි විඤ්ඤාප්තිය ඇති වෙන්න පුළුවන්. අපි නැත්තම් එහෙම හිතන්නේ නැතුව මෙයාම කරොත් ඒක අර විඤ්ඤාප්ති රූපයක් ඇතුළු වෙන්නේ නැති නිසා ඒක හුදෙක් මේ ඉතුජ රූපයක් විතරක් වෙනවා වගේ තේරෙනවා. ඒකට ස්වාමීන් වහන්සේ ඒක එහෙම නේද වෙන්නේ එතකොට ස්වාමීන් වහන්සේ. එහෙමත් තේනවා. හැබැයි මම නම් මමගේ මගේ යෝජනාව තමයි මට දැන් හිතුනේ ඒක. මගේ යෝජනාව තමයි විඤ්ඤාති රූපයයි සමුත්ථානික හතරයි නැවත කියලා දුන්නොත් හොඳයි කියලා. නැවත මතු කරලා දුන්නොත් හොඳයි කියලා හේතුව ඒක හරි ප්‍රායෝගිකයි. දැන් ප්‍රායෝගිකව කියලා කියන්නේ එදිනදා ජීවිතයේදී මේ වැඩේ සිද්ධ වෙන්නේ මෙහෙමයි කියලා හිතලා මෙනෙහි කරන්න අපිට පුළුවන් උපකාරයක් සිද්ධ වෙනවා. ඒක නිසා අර සමුත්හානික හතරක් සමුත්හානික හතරයි අනිත් එක තමයි මේ චිත්ත සමුත්හානික ඍතුජ මේ නැවත හිතේ හිතට මතු කරගත්තොත් හොඳයි කියලා මට මේ දැන් අදහසක් පහළුණා ඔය මේ මහත්යලා අහපු ඔය පැති දෙකේ. හැබැයි මීට කලින් මම මේ කියලා දීපු බණ දේශනාවකුත් තියෙනවා. හැබැයි ඒක වෙනට වඩා කියලා දුන්නොත් හොඳයි කියලා හිතෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ අදහස හොඳයි. ඇත්තටම අපිට නැවතවරක් මතක් කර ගැනීම සඳහා එහෙමනම් ස්වාමීන් වහන්සේ අපිට ඒකත් සුදුසු වෙලාවක ඒකත් පොඩ්ඩක් මතක් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. බොහොම හොඳයි මහත්තයා. මේ ඒ රූප පිළිබඳ ප්‍රශ්නයක් ආපු නිසා මගේ හිතේ තිබුණු ප්‍රශ්නයක් ස්වාමිනාස ඔබ වහන්සේ මේකත් ඒකට එකතු කරොත් හොඳයි කියලා හිතන ස්වාමිනාස රූප විභාගයේ බලනකොට මම දැන් පටවියාපෝ තේජෝ වායෝ ඊළඟට චක්කුසෝත ගාන જીවහා කාය ඊළඟට රූප ශබ්ද ගන්ධ රස ඒ වශයෙන් අරගෙන ස්වාමිනාස ඒවා ඕලාරික රූප වශයෙන් අරගෙන ඊළඟට අනිත් ටික ධම්මායතන පරියාපන්න කියලා තමයි මේ පැහැදිලි කරලා දෙන්නේ. එතකොට කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, ආකාශ රූප ඒවා. එත මට හිතුනේ ඇයි මේ ධම්මායතනෙන් පරියාපන්න වෙන දෙයක් නම් කොහොමද මේක රූප ධර්ම උනේ කියලා පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ ඒ එතන පැහැදිලි කරගන්නත් ඕනේ. පෙරුවන් සරණ. ඒකත් හොඳයි. ඒකත් හොඳයි. ධම්මායතන පරියාපන්නේ ධම්මායතන පරියාපන්නේ කියන්නේ ඇයි කියලා. ඒ කියන්නේ එතනක් තියෙනවා ඒකත් අරකට මෙක්කාසු කරනක හොඳයි හේතුව රූප 12ක් තියෙනවා ඕලාරිකයි තව තියෙනවා රූප 16ක් සිව් ඔය දෙක ඇයි එහෙම වෙන්නේ කියලාත් අපි දැනගන්න ඕන ඇයි එහෙම වෙන්නේ කොයි හරියට දෝක අහුවෙන්නේ කියලා ඇත්තටම ඔය මේ සමහර තැන්වලදී පත්‍ය විභාගයේ යනකොට ඔය තැන්වල ඒ එදාට අපි අද දවසේ කතා කරන ටිකට අදාළ ඒ රූප ආශ්‍රයේ තිබෙන දැනුම යටගියොත් නොදන්නවා නෙවෙයි. ඒ රූප ආශ්‍රයේ රූප සම්බන්ධයේ තිබෙන දැනුම යටගියොත් නාම ධර්මයන් හේති වෙන්නා වූ ධර්ම මතකය වැටහි මතක යටගියොත් අවබෝධයේ එන්න හැප්පෙනවා. අපි දැනට කතා කරන දේ අවබෝධය හරියටම එන්නේ ඒක නිසා ඔය මේ ඔය කියපු ටික ඇත්ත වශයෙන්ම හරි වටිනවා. හරි වටිනවා වටින්නේ ප්‍රායෝගික කරුණු වෙන නිසා. සහ එදිනදා ජීවිතයේදී මුණ ගැහෙන සහ මෙනෙහි කරගන්නට මෙනෙහි කරන්ට අපිට හරියට ප්‍රයෝජනවත් වෙන නිසා දැන් ප්‍රත්‍ය විභාගය නරකයි කියනවා නෙවෙයි. ඒව හරිම සිව්. හරිම සිව් උතුම්. හැම එක්කෙනාටම සමහරලාට ඕක ග්‍රහණය කරගන්න බෑ. ඊට වඩා මෙහා ටිකක් තමයි ඔය රූප ස්වභාවය. රූප ස්වභාවයක් අර හැමදාම අතපත ගහන නිසා ඔක තිලක් මේ අහු කරගන්න පුළුවන් වෙන. ඒක නිසා ඔය කියපු ටිකත් අපි ඒකටම විකාශ කරන එක හොඳයි. අවසරයි ස්වාමීන් තව පොඩි එකක් ඒකත් රූප සම්බන්ධව තමයි අර ඉතුජ රූපයි බාහිර රූපයි කියන එකත් අර සාමාන්‍යයෙන් අපි දැන් ඉතුජ රූප බාහිර රූප කියන එකත් අර ප්‍රශ්නයක් හිටිනවා බාහිර දැන් අපි ඉස්සර ඕවා ඉගෙන ගත්ත තමයි ස්වාමීන් දැන් දැන් අර දැන් විස්තරාත්මක ඉගෙන ගන්නකොට ඒක අර ගැඹුරු හරියටම ගිහිලා බලන්න වුණා කොහොමද ඉස්සරහට අර සැහැල්ලුවෙන් අර තේරුම් ගත්ත දේවල් තමයි දැන් අර ගැඹුරුවෙන් බලනකොට තව ඕකේ තව අපිට තව දේවල් දැනගන්න තියෙනවා වගේ එකකුත් තේරෙනවා අර හරියට ත්‍රිකමාතිකා කරනකොට අපි එච්චර අර හිතුවේ නැහැ අර සැහැල්ලුවෙන් තමයි අර උඩින් තියෙන අදහස විතරයි අපි ගත්තේ දැන් තේරෙනවා ඒක අර ගැඹුරුම අදහස් ASCII තියෙන දේවල් දැනගන්න යනකොට තමයි අපි අර හිර වෙන ගතියක් වගේ එන්නේ අර නිතජ රූපයි බාහිර රූපවලත් අර ගැඹුරු හරිය විශ්ලේෂණය කරනකොට ඒකෙත් පොඩි පැරදෙන තැන් එනවා ස්වාමීන් වහන්සේ. ඒකත් පොඩ්ඩක් ඒ රූප කොට සම්බන්ධව කතා කරනකොට ඒකත් පැහැදිලි කරන්න හොඳයි ස්වාමීන් වහන්සේ තේරෙනවා. කොහොම හොඳයි. එතකොට දැන් අපේ මට ඔය මේ ඕක මහත්තයා මට සාමාන්‍ය මේ මහත්තයලාගේ ප්‍රශ්න අහපු එකත් හොඳයි. හැබැයි මට මීට කලින් ඕක වරින් වර වරින් වර මේ වැටුණා ටිකක් ඔය අපේ පින්වත්තුන්ගේ ප්‍රශ්න භාෂා විලාසයයි අරමත් එක්ක මේ ඒක නිසා මම ඇහුවා මේවා මං කියන ඒවා තේරෙනවද කියලා ඇහුවා මට මතකයි කීප ගමනක් ඇහුවා කියලා ඔය මහත්තයා කියන කතාවේ ඇත්තක් තියෙනවා හේතුව අර පරණේම අමතක වෙලා ගියොත් මේ අපිට අමතක මේ මේක ග්‍රහණය කරගන්න බෑ. ඒක නිසා මේ වෙලාවේදී තමයි මේ සියුම් ස්වභාවය ගොඩක් තියෙන නිසා මෙතන අර රූප ධර්ම, නාම ධර්ම වල සහ භාෂාව හැසිරෙන විදිය තැන් තැන් වල. ජයගන්න එක හරිය වටිනවා මාත්‍ය. අපි එහෙනම් ඉස්සරහට ඒ අවස්ථාවක් යොදාගෙන අපි එහෙම බලමු. හොඳයි සායනාස එහෙනම් අද අප්‍රමාණ පින් මම හිතන කාල වේලාව ඉක්ම යාමට කිට්ටුයි. සායනාස අපි වෙනින් ඔබ වහන්සේගේ කාලේ සමය ව්‍යාකාරයෙන් කැප කරලා මේ දින ධර්ම දාණය අපි තාමත් මගේ කරනවා අපිට වෙන තැනකින් අහගන්න හැකි වෙන ධර්මයක් නෙවෙයි අපිට මේක ලැබෙන්නේ අපේම වාසනාවකට ඔබ වහන්සේට අනන්ත අප්‍රමාණව කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමීන් වහන්සේ එහෙමනම් අදත් ඔබ වහන්සේට ගෞරවයෙන් යොමු වෙනවා අද ධර්ම දේශනාව සහ සාකච්ඡාව නිමා කරන ලෙසට ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි හොඳයි පින්වත්නි හැම දිනාටම තෙරුවන් සරණයි. ඉතින් අපේ පින්වත් මහත්මේලා මහත්මීන් එක්කාසු වෙලා හොඳ කල්යාණ මිත්‍ර අදහසින් හැඟීමෙන් තමයි මේ උතුම් ධර්ම දේශනා සාකච්ඡා වාරය සත්‍යයකට වරක් මේ විදිහට ලබා ගන්න. සංවිධානය කර ගන්න. ඒකේ මූලිකම ප්‍රධානතම කල්යාණ මිත්‍ර චරිතය තමයි අපේ ලලිත් දලුවත් මහත්මයා. ලලිත් දලුවත් මහත්මයාට බොහෝම පින් සිද්ධ වෙනවා. ගොඩාක් කුසල්. මේ වැඩසටහන ආරම්භ කරලා මේ බණ කියන එකත් කරගෙන ඉතින් මේ ස්වාමින් වහන්සේලා මුණගස්සගෙන මේ වැඩේ සංවිධානය කරගෙන විශාල පිරිසකට දහම් බෙදලා දෙන එක ධර්මයේ බෙදලා දෙදී මේ කරන සේවා හරි විශාලයි. ඒ වගේම ඒකට එක්කාසු වෙලා ඉන්න සමසිත තියන අය හරි වාසනාවන්තයි. ඒ නිසා මේ පින්වත් අපි සියලු දෙනාම එකතු වෙලා අපේ පින්වත් ලලිත් දරුවස්ස මහත්මයාට පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝාස ලැබමින් මේ ධර්මයෙන් මේ බුද්ධ ශාසනයෙන් පිහිටක් ලබා ගන්නට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න හේතු වෙන පාරමී ශක්තිය ගුණනගා ගන්නට හැකි වේවා ඒ වගේම යහපත් ධර්ම මාර්ගයේ ගමන් කොට උතුම් නිර්වාණ ධාතුවෙන් සැනසීම ලබා ගනිත්වා කියලා අපි මෛත්‍රියෙන් පිළිගෙනවා. වගේම අපේ පින්වත් ජයන්ත මහත්මයා මේ පින්වත් අපේ ප්‍රශ්න අහපු මහත්තයා මහත්මීන් හැම දිනාටම සහ ලෝක වාසී වටේම අවස්ථාව යොදාගෙන අහගෙන ඉන්න අනාගතය ආසන හැම දිනාටම සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයන් හේතුඵල ධර්මයන් චිත්තචෛසික ධර්මයන් හොඳට වැටහේවා අවබෝධ වේවා තේරුම් ගන්නට ලැබේවා අවසානයේදී උතුම් අමා මහ නිර්වාණ ධාතුව විමුක්ති ධර්මයක් හැටියට නිවි යන ධර්මයක් හැටියට නුවණින් ස්පර්ශ කරන්ට ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සම්මා සම්බුද්ධ. තෙරුවන් සරණයි.